ගැටලු ප්‍රශ්න පාන්තකින් ගැන කතා කරන සොයා බලන විමසන සාකච්ඡා කරන අවස්ථාව ධර්ම සාකච්ඡාව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පහළ වෙන්නේ. මේ කාරණාව ආගන්තුකෙක් විදිහට දකින්ට අවශ්‍ය වටපිටාව සකස් කරගන්න හැම දෙයක්ම හැම දෙයක්ම අයිති කරගන්න අල්ලගන්න තමන්ගේ කරගන්න සන්තකේ තියාගන්න මනසක් ඉතින් වන්ස සිටිවිලි මගේ සිතිවිල්ල සිතිවිල්ල කියන්නේ මම පුදු වෙන්න දෙයක් නෑ. මොනවා අල්ලගත්තත් අල්ලගන්න බැරි දේ තමයි සිතිවිල්ල. මගේ කියලා අපේ කියලා පුළුවන් දේවල් තියෙනවා. ඇඳුම් ටික වෙන මගේ ඇඳුම් ටික කියලා වෙනම අල්මාරියක වෙනම බෑග් එකක දාලා තියාගන්න පුළුවන්. මෙයා මගේ වෙන කාටවත් අඳින්න දෙන්නේ නැතුව තමන් විතරක් පාවිච්චි කරමින් සිරෙප්පුත් පුළුවන්, පිඟන් කෝප්පත් පුළුවන්. ඒක කැඩිලා බිඳලා යන එක වෙනම දෙයක් නව තියෙනවට නම් පුළුවන්. හැබැයි සිතිවිල්ල තමයි බැරිම දේ. ඒ ළඟින්ම තියෙන සිතිවිල්ල. හැබැයි අයිති කරගන්න අපහසුම දේ සිතිවිල්ල බැරිම දේ. හුස්මක් කොච්චර උදව් කරත් අපිට කොච්චර හුස්ම ප්‍රයෝජනේ ප්‍රයෝජනවත් වුණත් අල්ලගන්න බෑනේ. මෙන්න මගේ හුස්ම කියලා. නවත්ත ගන්න, රඳව ගන්න, ඉර කරලා තියාගන්න බෑ. පොඩි වෙලාවකට පුළුවන්. මේ වැඩි වෙලාවක් නෑනේ අපිට අපේ තියෙන පුරිම ශක්තියෙන් අපේ නහය කටයි දෙකම වහගෙන මටම යන්න දෙන්නේ නෑ කියලා. එහෙනම් කොච්චර වෙලාවක් ඉන්න පුළුවන් නිකම්ම අපේ ග්‍රහණය නිකුත් වෙනවා. ඒතන නෙමෙයි. අනේ හුස්ම ගන්න ඕනේ කියලා නෙමෙයි. නෑ මං ගන්නෙ නෑ මේක අත්ත හුස්මට යන්න දෙන්නේ නෑ මේක තියන් ඉන්නවා කියලා. එහෙම කරන්නේ නෑ. එහෙම පුළුවන් නම් ඔය සීලින් අසා ගන්න උත්තර සංකීර්ණ ක්‍රම ඕනේ නිකම්ම ඇගිලි දෙකෙන් ආයෙ වහගත්තාම ඒ නිසා ගන්න පුළුවන් නමුත් එහෙම කාටවත් කරන්න බෑ තමන්ගේ පිළි දෙකෙන් තමන්ගේ ණය ගන්න. හුස්ම ඉර කරන් ඉන්න බෑ. මේ හුස්ම ලොකු ගමනක්. මිනිස්වරා සත්වරා කාකොලහරා කඳු එල්හරා අහස විනිවිද පොළොව හරහා ඇලතොල ගංගා මහා මොහොතේ වලාකුළු කුමාරා මහා ගමනක ඒ ගමනේ ස්වල්ප වෙලාවක් තමයි මේ අපිත් එක්ක ඉන්නේ. ඉතින් මේක අපි හොඳට දන්නවනේ හුස්ම මේ මගේ හුස්ම කියලා කියන එක මීට මොහොතකට කලින් තව කාගේ හරි හුස්මක්. එයා කිව්වා එකට මගේ කියලා. අපිට කරපු ගමන් ඒක මගේ නෙවෙයි. එතකොට ඒකට දැන් මම මගේ කියන. දැන් මම පිට කරාට පස්සේ තව කෙනෙක් මගේ කියන. එතන මේ මම කියන එක මගේ කියන එක තත්තර ගානක ආයු කාලයක් තියෙන දෙයක්. හුස්මත් එක්ක බැලුවහම බැසිතිරිලත් එක්ක බැලුවහම එච්චරවත් නෑ. හුස්ම කෙනාකින් කෙනාට කෙනාකින් කෙනාට ගමන් කරනවා කී සිටිවිලි මේ හැම තැනම ගමන් කරනවා මේ මොහොතේ එය මේ හිත ඇතුලේ ඊළඟ මොහොතේ තවත් කෙනෙක්ගේ හිතක් ඇතුලේ ඊළඟ ඊට කලින් වෙනත් කෙනෙක්ගේ හිතක් ඇතුලේ සිටිවිලි තිබුණා ඒ නිසා තමයි මේවට ධර්ම ආගන්තුකයෝ කියන්නේ එකම ගෙදරකට යන්නේ පිරිසක් නෙවෙයි ඔළුවෙන් ඔළුවට ඔළුවෙන් ඔළුවට මේ සිතිවිලි යනවා. නිසා අදහස් මේ විශ්වයේ පාවෙන දේවල් අදහස් කියන ඒවා හැඟීම් කෙලෙස් මේවා අපිට ඇති නෑ. ඒ නිසා තමයි මේ ඔක්කොටම ධර්ම කියන්නේ ධම්ම කියන වචනේ තමයි තියෙන්නේ ධම්ම. මේ සිතිවිලි හැඟීම් කෙලෙස් මේ සියල්ලටම ඒක විතරක් නෙමෙයි කරුණා මෛත්‍රී ඒ හොඳ පැත්ත මේ ඔක්කොටම තියෙන වචනේ තමයි ධම්ම ධම්ම නැහැට රූප වගේ කාණ්ඩ ශබ්ද වගේ නාසයට ගඳ සුවඳ වගේ දිවට රස වගේ ශරීරයට ස්පර්ශ වගේ මනසට ධම්ම ධම්ම ඒ ධම්ම කියන වචනේ තව තේරුමක් මේ ස්වභාවය පොදුයි කියන එක පෞද්ගලික නෑ කියන එක ඉතින් මේ තරහ ගත්තොත් ඒක හේ යනවා ඔළුවෙන් ඔළුවට එනවා දැන් මේ ඔළුවට ආව ඒක තව ටිකක් වැඩි කරලා තව පොහොර දාලා ශක්තිමත් කරනවා හිතුවා එතකොට ඊළඟට ඒක ටික වෙලාවක් තිබිලා නැති වෙලා යනවා. එතකොට මේ තරහ කියන ධම්ම ඒ ස්වභාවය ඒ ශක්තිය පුද්ගලයාගෙන් පුද්ගලයාට සත්තුන්ගෙන් හැම තැනම ගමන් කරනවා. ඉතින් අපේ ළඟට ආවම අපි මොකද කරන්නේ? සමහරට මගේ තරහ කියනවා. මට තරහ ගියා. මං තරහින් ඉන්නේ. ඊට කලින් තව කෙනෙක් තරහින් හිටියා. මේ බෝ වෙනවා. ඔය සිතිවිලි සහ හැඟීම් වසංගත. උනේ හිඹිරිස්තාවක ඇද්ද? ඒවට වඩා බොහෝම වේගයෙන් පේන්නේ නැතුව පැතිරෙන වසංගත තමයි සිතිවිලි සහ හැඟීම් කියන්නේ. වගේ මුලක් හොයන්න බෑ. කාටද මේ අදහස මුලින්ම පහළ වුණේ? කාටද ඉස්සෙල්ලම තරහ ගියේ? හොයන්න බෑ මුලක්. මුලක් නෑ. අපි කරන්නේ මමත්වයේ මුද්‍රාව මමත්වයේ මුද්‍රාව මේ සිතිවිලි වලට ඇඟීම් වලට තබනවා. අපි හැමෝම ළඟ අපේ නම ගම අත්සන කොටපු මුද්‍රාවක් තියෙනවා. ටෑම් එකක්, සීල් එකක්. ඉතින් ඒක එනේන ඒවාට අපි ගානමෙන්න මගේ සිතවිල්ල, මගේ තරහ, මගේ ආශාව, මගේ බය, මගේ සතුට. අපේ නම කොහොම ගහනවා? ඉතින් එතන එක මගේ කියලා. හැබැයි ඉතින් ටික වෙලාවකින් ඒක ඔක්කොම මැකිලා ගිහින් ඒක අමතක කරාම යනවා. දන්නේ නැහැ. තව කෙනෙක්ගේ ඔළුවට යනවා. එයත් ඒ සීල් එක එකට ගන්නවා. Tamange සීල් එක මෙන්න මගේ තරම්. මේවා ධම්ම විදිහට බලන්න. ධම්ම. ඒ කියන්නේ විශ්වයේ තියෙන ගිනුම්. මේවා විශ්වයේ තියෙන ගිනුම්. ඔය හැඟීම් කියන්නේ ධම්ම කියන්නේ තණ්හාවේ ගිනුම බියේ ගිනුම මානයේ ගිනුම ඊර්ෂ්‍යාවේ ගිනුම උදකලාවේ ගිනුම ආශාවේ ගිනුම විදිහට ගිනුම් තියෙනවා විශ්වයේ ඒ කොහෙද තියෙන්නේ කියන එක නෙමෙයි ඒකට අපි කරන්නේ තරහ අරගෙන ඒ ගිනුමත් එක්ක අපි සම්බන්ධ වෙනවා ගනුදෙනු කරුවෙක් වෙනවා. ඒක ඔබතුමා බොහොම ලස්සනට කිව්ව මව කුසින් බිහි වෙච්ච දවසේ ඉඳලා අපි ලොකු ගනුදෙනුවක් ලෝකයක් එක්ක කරනවා. ඉතින් ඒක හුස්මත් එක්ක තමයි ගනුදෙනුව පටන් ගන්න. හැබැයි ඒ වගේ නවතින්න පුළුවන් නම් ලොකු දෙයක් හුස්මයි කෑම බීමයි ඔය ටිකෙන්. හැබැයි එහෙම නැතුව මේ විශ්වයේ තියෙන මේ කෙලෙස් දිනුම්ෙක් වල අපි ගනුදෙනු කරුවන් බවට පත් වෙනවා. ඉතින් අපි ඒ වගේ ගන්නවා මෙහාට. තර්ජන කරුවෙක් වුණාම අපි එහෙන් තරහ ගන්නවා. එතන අපි ඒක වැඩි කරලා වැඩි කරලා අපෝ දෙනවා. එතකොට විශ්වයේ තියෙන මේවා වැඩි වෙනවා. ඒ තරහින ගති වැඩි වෙනවා. ඒක අද හොඳට පේනවා. එන්නේ සමාජයේ කොච්චර ඉක්මනට කිපෙනවද කියන එක. ඒ කිපෙන ගතිය බොහෝම වැඩි. එතකොට කිපිලා කරන දේවල් පිළිවහමත් හිතාගන්න බැහැ. මේ පුංචි දේවල් වලට කොච්චර ලොකු විදියට පරිගන්නවද? දැන් අපි මේවා දිහා බලලා බුදුම වෙලා ඔළුවේ අත ගහගෙන අයියෝ අපි නම් තුන් හිතකින්වත් එහෙම හිතන්නේ කරන්නේ කොහොමද මිනිහෙක් මෙහෙම කරන්නේ? අපි කායිකව නොකලට මානසිකව මේ හැමෝම කරන අපරාධවලට පැත්තක ඉඳලා සම්මාදම් වෙනවා. අපි තරහ ගන්න හැම මොහොතකම කවුරු හරි තරහෙන් කරන ක්‍රියාවකට තල්ලුවක් දෙනවා. ඉතින් මේ දුර්වල මනස් වලට මේවා ඇතුල් වෙන ඇතුල් වුණාම මේ දුර්වල පුද්ගලයෝ පාලනයක් නැහැ. ඒ මොනවා හරි කරනවා. ආශාවට පෙළඹිලා කරනවා, තරහින් වෛරයෙන් කරනවා, බිය වෙලා. ඒකට ඒ කෙලෙස් එක්ක ගනුදෙනු කරන හැමෝම සියන්දරකට වග කියන්න ඕනේ. ඒ නිසා තමයි ධර්ම කියන්නේ චේතනාව තමයි කර්මය. අපි චේතනාත්මකව කිසියම් හැඟීමක් එක්ක එකතු වෙනවද? එතනින් තමයි කර්මය පටන් ගන්නේ. හිංසාව ලෝකෙම පැතිරෙනවා නම් ඒකට අපි වගේ කියන්නේ අපි හිංසා නොකලට කාටවත් අපි හිංසාකාරී සිටිවිලිත් එක්ක ඉන්නවා නම් ඒව මගේ කියලා හිතන් ඉන්නවා නම් එහෙම ප්‍රපෝෂණය කරනවා නම් හිතලා හිතලා ඉතින් එහෙම අපි පෝෂණය කරපු හිංසාකාරී සිටිවිලි කාගේද දුර්වල මනසකට කියන්නේ එයා එකට යට වෙනවා යට වෙලා එයාගේ අතින් එයා හිතපු නැති දේවල් වෙනවා ඔය බොහෝ අපරාධකාරයන් ඒ අපරාධකාරයන් කියන අය එක කතා කරාම මේ කාරණේ හොඳට දෙන එහෙම අපරාධයක් කරන්න නෙමෙයි කියන්නේ කියලා. අපි දැන් අපරාධයක් කිව්වට එහෙම පහර දීම, තුවාල කිරීමක්, හොරකම් කිරීමක්, දූෂණය කිරීමක්, මිනීමැරීමක් කරන්න ඕනේ හිතේ. ඒත් එකපාරට ඒ සිතිවිල්ල ආවා. ආවහම පාලනේ නැති වෙලා ගියා. එහෙම කලින් හිතේ හිතේ නෑ කරනවා කියලා. ඊට පස්සේ හිතන්නේ නැහැ. හැබැයි අර ඒ මොහොතේ සිතවිල්ල මගේ කරගත්ත මේ මොහොතක සම්පූර්ණයෙන්ම ඒ සිතවිල්ල තමන්ව පාලනය කරනවා. මේක තමයි ප්‍රධානකම தත්ත්වය. අපි මෝඩකමට මගේ කියලා සිතවිල්ල කිව්වොත් එහෙම අපි මමත්වයේ මුද්‍රාව තිබුවොත් සිතවිල්ලට අනිවාර්යයෙන්ම වෙන්නේ මොකද්ද? අපි සිටිවිල්ලේ කොටසක් බවට පත් වෙනවා. අපේ කොටසක් බවට සිටිවිල්ලපත් වෙන්නේ නැහැ. අපි සිටිවිල්ලේ කොටසක් බවට අපි අතකොලුවක් බවට පත් වෙනවා ඒ සිටිවිල්ලේ. එයා ගාන ගාන පදේට අපි නටනවා. අපි ගාන පදේට එයා නටනවා නම් හොඳයි. දැන් මේ දේවල් සිතිවිලි හැඟීම් මේක මගේ මගේ කියන එක අපේ පිටපැත්තකින් මහා බාහිර දුර බරපතල එක දැම්ම හිතන්න ඕනේ නැති කාරණයක් විදිහට නිකන් හැබැයි ඒම බාහිර දුරම නෙමෙයි ඊට වැඩිය සරලව අපිට තේරුම් ගන්න පුළුවන් මේකට ධර්මයේ තියෙන වචනේ තමයි මෝහය කියන එක මෝහය දැන් මේ වචනේ මේක හොඳට තේරෙනවා. ඔය මේ මොහේට ළඟින් යන වචනයක් නේද? මොහනේ කියන්නේ. තව නෑ නෑ දාලා ඒක මොහ මොහනේ. විතර මේ දෙකේ ලොකු වෙනසක් නෑ. ඉතින් මෝහය කියන්නේ මොකක්ද? මෝහය කොහොමද වැඩ කරන්නේ කියන එක තේරුම් ගන්න මෝහණය වැඩ කරන විදිහ බැලුවාම හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. මෝහන ශිල්පී මට දැකලා ඇති අහලා ඇති බලගත් ඇති වෙලත් ඇති මෝහනේ කරලත් ඇති අනිත්‍යම මෝහනේ නිකාවරි මෝහනේ කරනවා ඒ යම් යම් උපක්‍රම මෝහන ක්‍රම වේද විදි ක්‍රම පාවිච්චි කරලා තව කෙනෙකු මෝහණය කරනවා. ඉතින් මෝහණේ එක් එක් අවස්ථා තියෙනවා. සාමාන්‍ය මට්ටමේ දෙවෙනි ගැඹුරු මෝහණේ කියන. කොහොම හරි එහෙම මේ නිකන් ගැඹුරු මෝහණයකට ගෙනිච්චාම මෙයා කියන කෙනෙක් කරේ. මෝහන ශිල්පියා කියන කියන දේ මෝහණයට පදුන්වනු කෙනා කරනවා. දැන් සාමාන්‍යයෙන් ඉන්නකොට බෑ කියන ඒවා. අර මෝහණයේ මුල් මට්ටම් වලදී බෑ කියන ඒවා ගැඹුරු මට්ටම් වලදී කරනවා. මුලදී බෑ කියන්න පුළුවන් මෝහනේ ගැඹුරට ගිහිල්ලා නැත්තම් නොකර ඉන්න පුළුවන්. නමුත් ගැඹුරටම ගිහිල්ලා හොඳටම මෝහනේ කරාම කියන කියන එක කරා. තනි කවුලෙන් හිටගන්න කිව්වොත් තනි කවුලෙන් හිටගන්නවා. උඩ පයින්ද කිව්වොත් උඩ පයින්නවා. මේ ඉන්නේ පොකුණක පීනන්න කිව්වොත් බිම පීනනවා. පීනන්න බෑ නමුත් ඒ පීනන බව පෙන්වන එයාට ඒක පොකුණක්. දැන් රසවත් ආහාරයක් කනවා කිව්වා මේක කන හැටි පේනවා රස විඳින හැටි පේනවා හරි තිත්ත දෙයක් කනවා කිව්වා මූණෙන් පේනවා ලොකු තිත්තක් කනකොට තියෙන ලක්ෂණ මේ ඔක්කොම පේනවා. ඒ සාමාන්‍ය වෙලාවක ඔය කවුරුවත් කරන්නේ කිව්වට කවුද කරන්නේ? වා කිව්වට මම මොකද උඩට පයින්. මේ අර වෙලාවේ කිසි කතාවක් නැතුව උඩ පයින්. බෑ බෑ කියන වචනේ නෑ. කරනවාමයි. ඊළඟට ඔය දැන් මොහොනේ දැන් මොහොනේ පාවිච්චි කරනනේ දුම් දීමින් එහෙම වලක්වා ගන්න. ඒතරම් සාර්ථක ක්‍රමයක් නෙමෙයි. හැබැයි එහෙම ඒවටත් මොහොනේ පාවිච්චි කරනවා වෛද්‍ය විද්‍යාත්මක මොහොනේ දුම් දීමට මත්පැන් වලට බැහැවිච්ච කෙනෙකුට එයා මොහොනේ කරන. එයා එයාට කියනවා මේ මම දුම් නැටියක් බොනකොට උරනකොට හරි තිත්තක් දැනෙනවා. අපේ තියන්න බැරි චිත්ත ජීවිතේ කවදාවත් නොදැනුණු අමිහිරි බව කටුක චිත්ත රහත් දැනෙනවා. ඒ අදහස කියන එක පාරක් නෙමෙයි දෙපාරක් නෙමෙයි තුන් හතර පාරක් කියලා. දුම්මැටියක් දුන්නාම බොනවා දැන් හැබැයි විතරනේ ආසාවෙන් බොනවා හැබැයි ඒක බොන්න බෑ බොනකොට මූණේ පේන මහා තිත්තක්. ඇවිල්ලා ඇවිල්ලා ඒක විදිහ කරනවා බොන්නේ නෑ. බොන්න බෑ. ඉතින් ඊට පස්සේ මොහොනේ අවදි කරලා ප්‍රවමතක නැහැ දැන්. ඉතින් සාමාන්‍ය විදිහට ආයෙත් ඉතින් එතන වෙලාවට ආයෙ සිගරට් එකක් අරගෙන බොන්න පටන් ගන්න. හැබැයි බොන්න බොන්න බෑ. ඒ චිත්ත කොහෙන්ද ආවේ? ඒ චිත්ත කොහෙන්ද ආවේ? ඉතින් තමයි ඔව් දෙක සිගරට් එකේ තිබුණා නම් කලිනුත් තියෙන්න බෑනේ. ඒක බලන්න රහක් රහක් කියන එක. එතෙන් ඒ රහ දිත්තයි කියන රහ හිතින් එන්නේ කවුරු හරි කියපු නිසානේ. ඒ සිතිවිල්ල කවුරු හරි දාපු නිසානේ. Tamante හිතෙන්නේ නැහැ. හැබැයි එයා දන්නේ මේ තිත්ත තව කෙනෙක්ගේ සිතිවිල්ලක් කියලා. ඒක මගේ සිතිවිල්ලක් කියලා ගන්න. හිතනවා යා. මේක මටයි. මම රහම මටයි දැනෙන්නේ. හැබැයි ඒක තව කෙනෙකුගේ සිතිවිල්ලක් කියලා දැනගත්තා නම් අතාරින්න පුළුවන්. ඊට වැඩිය දෙවට කියන පශ්චාත් මෝහන යෝජනා කියලා. පශ්චාත් මෝහන කියන්නේ මෝහණයෙන් පස්සේ ක්‍රියාත්මක වෙන යෝජනා තියෙනවා. ඒක එකක්. හ්ම්. ඒ තව යෝජනා ගන්න පුළුවන්. ඒක හොඳ පැත්තක් තියෙන දැන් මේකත් හොඳ ඒ කියන්නේ දුම් මෙටිවල් තියෙන එක. එතකොට ඒ දරු ප්‍රසිද්ධි වලදී ඒක පාවිච්චි කරනවා. ඒ ප්‍රසව වේදනාව අඩු කරන්න කලින් මොහොනේ කරලා අඳු කරලා ඒ වේදනාව ඒ වෙලාවට ඒක ඉවසගෙන ඉන්න පුළුවන්. ඒ ශක්තිය මට තියෙනවා. කියලා ඒ කලින් මේ සිතිවිලි ටික දාලා තිබ්බහම මේ දරු ප්‍රසිද්ධිය වෙන වෙලාවට මේ මහා වේදනාවකින් අපහසුතාවයකින් කෑ ගහන්න නැතුව ඒක දරාගෙන ඉවසගෙන ඉන්න පුළුවන් කියලා. ඒතර ඉවසීම වගේ එකක් වුණත් ওই විදිහට නිශ්චිත සිද්ධියකට කිසියම් නිශ්චිත කාලයකට ඔලුවකට දාන්න පුළුවන් සිතිවිල්ලක් විදියට. ඒ වගේ මොහොනේ කරලා මෙහෙම කියන්නත් පුළුවන් කෙනෙකුට. ඔබ මේ කෑම කෑම කන්න යනකොට කෑම කන්න කලින් මෙන්න මේ නැටුම නටනවා. නැත්තම් මේ ගීතය ගායනා කරනවා. කියන ඒ අදහස දැඩිව ඔළුවට දාන මොහොනේ නවදි කරනවා. අර ගැඹුරු මොහොනින් කරාට පස්සේ මතක නැහැ. එයා දන්නේ එයා ඉන්න අසාමාන්‍ය විදියට. ඉඳලා කෑමක් කන්න ගියාම නටනවා. පොඩ්ඩක් නටලා තමයි කරන්නේ. එහෙම නැත්නම් අර කියපු සින්දුව කියන්නේ. දැන් ඒ වෙලාවට අනිත් අය ඇහුවොත් ඇයි මේ නටන්නේ කියලා. මොකද කවදාවත් නැතුව නටන්නේ. ඇයි මේ කවදාවත් නැතුව මේ සින්දුවක් කියන්නේ? තව මෙහෙම කලින් කරලා නැහැ. ඒතර මොකක්ද එයා කියන්නේ? දැයි කියලා ඇහුවාම ඇයි මේ නටන්නේ කියලා ඇහුවාම මොකද කියන්නේ? විකාරයක්. එයා කියයිද මා මොහොනේ කළා මේ අහවල් එක්කලා මට ලනුවක් දුන්නා. ඒක මං ගිහිල්ලා ඒ හින්දා මට දැන් නැට වෙනවා කියන්නේ නැහැ. එයා කියන්නේ මට හිතුණා කියලා. මට නටන්න හිතුණා. මට මේ සින්දුව කියන්න හිතුණා. එතකොට ඒකේ ඉන්නේ එයාට මගේ අදහසක් තමන්ගේ අදහසක් විදිහට. හැබැයි එයාගේ නෙමෙයි. ඒක අනු අනු දාපු පිස්සු අදහසක් මෙයා අමාරුවේ දාන්න දාන්න. සමහර විට අනිත් අයගේ විහිළුවට ලක් වෙනවා. ඉතින් ඊළඟට කනකොට තායි ඒ පාරක් දැහුවොත් කියන්නේ මට හිතුණා. දැන් මේකට තමයි මෝහණය කියන්නේ. ඒ සිතිවිල්ලට මෝහණය වෙලා ඒක මගේ කියලා කියන්නේ. ඒක තමයි මෝහණය කියන්නේ. ඒක මගේ. අනුන්ගේ කියලා දැනගත්තොත් කරන්නේ දැන් කවුරු කිව්වා. ඔයා පොඩ්ඩක් නටන්න මේ කන්න කලින් කිව්වා. කවුරුවත් නටන්නේ නැහැ. පුංචිම ළමෙක් කෑදරකම නිසා නැටුවක් නිසා වසින්දුවක් කිව්වොත් මේ ටොප් එක දෙනවා කිව්වොත් කියයි. හැබැයි වැඩිහිටි කිසි කෙනෙක් එහෙම නටවන්න බෑනේ කෑමකට. දැන් මෙයා නටන. ඒ කෑම හම්බෙලින්ද නෙමෙයි ඊට කලින් නටන. එතකොට මේ සිතිවිල්ල කොච්චර බලවත්ද බලන්න. මේ සිතිවිල්ලක බලය බලන්න. ඒ බලය එන්නේ කොහොමද? මගේ කියන මුද්‍රාව තිබ්බහම මටයි හිතෙන්නේ මට මේ ඕනකම එනවා. දැන් මේ විදිහට මේ අනුන් දාපු සිටිවිලි අදහස් හැඟීම් මගේ කියන මුද්‍රාව තියාගෙන අපි කොච්චර පිස්සු නටනවද හොඳට බලන්න මේ අපි කරන දේවල් වල මුල මුල බැලුවද ඒ කුමාර මහත්තයා දක්වන මේ සිටිවිලි කොහොමද මුලින්ම ඇති වුනේ කියලා බලන්න. කියන්නේ Taman කවද්ද මේ ගැන මුලින්ම හිතන්න පටන් ගත්තේ. ඒ වගේ දේවල් අරගෙන බලන්න අපි කරන කියන දේවල් හිතන දේවල් මේක කොහොමද මට පුරුද්දක් මේ කවද්ද මේක මම මුලින්ම කරේ එහෙම හොයන් ගියාම පේන එකක් තමයි මේක කාගෙන් හරි ආපු දෙයක් මේ හැම දෙයක්ම තව කෙනෙක්ගෙන් ආපු දෙයක් කෙනෙක්ගෙන් නෙමෙයි තව කාගෙන් හරි කාගෙන් හරි කියවපු පොතකින් බලපු නාට්‍යයකින් චිත්‍රපටයකින් වෙළඳ දැන්වීමකින් පාරේ යනකොට පෙනෙන දෙයකින් කවුරු හරි කියපු කතාවකින් එහෙම ඒකට මෝහණය වුණා ඒ වෙලාවේ. වශී වුණා. ඒ වශී වුණාම එය Tamange සිතිවිල්ලක් බවට පත් වෙනවා ඒ අදහස. ඊට පස්සේ ඒක හැම වෙලේම වෙන්නේ ඒක ඒ තිබෙන සුදුසු අවස්ථාව වෙනකොට එනවා. අර කෑම කනකොට නේ නටන්න වෙන වෙලාවට නටන්නේ නේ වෙලාවට ඉන්නේ නැහැ නටන්න. ඒක එන්නේ ජීවිත වෙලාව. ඒ වගේ අර දේවල් එහෙම නියමිත අවස්ථාවල ඒ සිතිවිලි එනවා ආවම අපි ඒව ක්‍රියාත්මක කරනවා. බඩගේ ඉන්න පිපාසය නැත්තත් මේව ඇත්ත නෙමෙයි. කියන ඇත්තටම බඩගින්නක් සහ පිපාසයක් තියෙනවා. හැබැයි ඔය 12ට බඩගිනින එක. ඒ තුනට තේ තිබායන එක අපි එහෙම ගත්තොත් එහෙම වෙන්න විදියක් නැහැ. හැබැයි මේ වෙලාවත් එක්ක අපි මොහොනේ වෙලා ඉන්නේ 12ට කණ්ඩෝ. තුනට තිබුණ හොඳ එහෙම මොහොනේ වුණාට පස්සේ හරියට අපි වෙලාව බලන්න ඕනේ ඔල්ලෝසුවක් ඕනේ ඒ වෙලාවට තිබහ එනවා. මට තිබහයි. මේක කාගෙන් හරි බොහොම ඉච්චක. කවුරු හරි පොඩි කාලේ අහලා තාත්තලාගෙන් හරි පාසලෙන් හරි සමාජයෙන් හරි රූපවාහිනියෙන් හරි ඔළුවට ගිය දේවල්. මේක අපි තේරුම් ගත්තේ නැත්නම් අපිට කවදාවත් ගොඩේමක් නෑ. සංසාරයෙන් ගොඩේන්නත් බෑ. මේ සාමාන්‍ය ජීවිතේ අපිට ගොඩේන්නත් බෑ. ඔය රූපాయని වෙන්න දෙන්නේ බලන්න. ඒ වෙන්න දෙන්නේ පෙන්නන වෙලාව බොවිට රාත්‍රියේ. මොකද වැඩි දෙනෙක් බලන්නේ වෙලාවේ. හැබැයි ඒක පෙන්නවා කියලා කාටවත් ඒ වෙලාවේ කඩේකට යන්න ගිහිල්ලා එකක් ගන්න බෑනේ. යන්නෙත් නැහැ, ගන්නෙත් නැහැ. හැබැයි පෙන්නනවා. දැන් මේ තරි වැසිකිලි පෝච්චි හොදන දැන්වීමක් කරේ මොකක් කරේ පෙන්නනවා. ඉතින් ඒක ඒ වෙලාවට අදාළම නැහැ. හැබැයි ඉතින් අපි රූපවාහිනියට වශී වෙලා ඉන්නකොට වෙන්නේ ඒක අපේ ඔළුවට යනවා. ඒක තමයි යටිහිත කියන්නේ. මේවා යටිහිතට යනවා. වශී වෙලා ඉන්නකොට. ජීවිතේ යටි හිතේ තැන්පත් වෙලා ඔහි තියෙන අපි දන්නේ තැන්පත් වෙලා තිබිලා අපි ගිහිල්ලා කඩේකින් දත් බෙහෙත් ගන්න යනකොට අපි ඉන්නන්නේ හරියටම අර දත් බෙහෙත තමයි. අර අපේ වශී වෙලා ඔළුවට දාගත්ත යටි හිතේ තැන්පත් කරගත්ත වර්ගය තමයි ඉන්නේ. ඒක තමයි කියවෙන්නේ. ඇහුවොත් එයි නෑ මම මේකට කැමති. මේක තමයි මගේ දේ. හැබැයි මගේ නෙමෙයි මේක කවුරු හරි මගේ කරපු එක බලෙන් ඇඟේ ගහපු එක. ඉස්සර ඔය ලංකාවේ නෙමෙයි සුපිරි ගලද සැල්වල ඔය චිත්‍රපටි වල ඉතින් මේ දැන් සුපිරි ගායකයන් වල මියුසික් එකක් යනවානේ සංගීතයක් බොහෝ මේ බෑග්ග්‍රවුන්ඩ් පසුබිමේ සංගීතයක් වගේ ලාවට දැන් මේකත් එක්ක ඒක අපිට ඇහෙනවා උදාහරණයකට ඒ සංගීතය ඇහෙනවා හැබැයි මේ සංගීතයත් එක්ක වෙළඳ දැන්වීමක් යනවා හැබැයි ඒක ඇහෙන්නේ ඒක අපිට ඇහෙන්නේ හැබැයි යටිහිතට ඒක යනවා ඒක තහනම් ඒක තහනම් කරා ඊට පස්සේ ආවල් දෙයි මම ගන්නවා මම ඒක මම ගන්නවා කියලා තමයි යන්නේ මම ගන්නවා ආවල් අයිස්ක්‍රීම් එකක් මම ගන්නවා එතකොට ඉතින් ඒක හොඳට විකිනෙනවා ඊට පස්සේ මොකද ඒකම තමයි ඉල්ලන්නේ හැබැයි අපි දන්නේ මේක අපේ අතීතේ ගිහින් අපි මොහොනිය වෙලා මේ අනුගේ එක හැබැයි මට ඕනේ මම කැමතිම දේ ඒක තමයි ඒ චිත්‍රපටිය වලත් ඔය වෙළඳ දැන්වීම යන අර්ථේ රූපරාමු යන අතර දැන් ඇහැට රූපයක් පේන්න ගත වෙන කාලයක් තියෙනවා. අපිට දැක්ක කියලා කියන්න ගත වෙන කාලයක් තියෙනවා. ඊට වැඩිය අඩු කාලෙකදී රූපරාමු ටිකක් ගියොත් අපිට පේන්නේ නැහැ. ඊට වැඩිය වේගෙන් රූපරාමු ටිකක් ගියොත් අපිට පේන්නේ නැහැ. හැබැයි ඒක යටිහිතට යනවා. මේ අපි උඩු හිතට තමයි පේන්නේ නැහැ කියන්නේ. යටිහිතට යනවා. ගියාට පස්සේ යටිහිත බලවත්. යටිද කියන්නේ මගේ කියන එකනේ. මගේ කියන එක බලව. ඊට පස්සේ ඒව තමයි අපි ගන්නෙ. කරන්නේ. විතර කොටම් වල වැඩ කරන රූපනේ ෆිල්ම් හෝල් වල ඇඩ් කරන විදිහ. එහෙමද? ප්ලෑන් කර දෙකක් කොකක් වලකින් තමයි දුකෝට මම. ආ. ඒක පේන්නේ නැහැ. පේන්නේ නැහැ. පේන්නේ නැහැ. අපි සාමාන්‍යයට පේන්නේ නැහැ. හැබැයි යටින්තර පේන කෙනා ඇස් දෙකෙන් යනවා ඒක ඇතුළට. અમે વરીને આને ઈસુને લેડી આદુનસ છે એટલે એટલે ને એક એટલે લેડી આદુનસ ઓ ભય દરવેક દરવેક પર મે એકાવ યમ હિત આતે મેતાતે દેન ન વિશેષ નિ માયદ્યલું નમુર બૌદ્ધ પાઠ લે પુતે අමුතුම හැසිරීමක් කියලා සාමාන්‍ය එකම පුතා අමුතුම හැසිරීමක් හරි දරුණුයි කියලා. එක්ක එක්කින් හේතුව තමයි මේ ඒ අමලතත්ලා ඒ වැඩසටහනකදී මම මේ කතාව කිව්වා. එහෙම මේ මේව වෙනවා කියලා. මේ ඉතින් ඒ කියන්නේ හේතුවක් තමයි මේ ඔය නුගේකට මේ නුගේකටදී දවස් 20කට විතර කලින් මතක ඇති එක දරුවේ තමන්ගේ පවුල මැරුවා අම්මයි තාත්තයි දෙන්න. පවුල මැරුවා මේ මහාචාර්යවරේ තාත්තා. කිසිම හේතුවක් නැහැ. කිසිම හේතුවකට නෙමෙයි මැරුවේ. ගමනක වෙලා හරහාගෙන ගියා පවුලේ ඔක්කොම. ඒතර ඒ දරුවගේ ඒ ගුරුවරයෙක් අපි දන්න කෙනෙක් ඒ ගුරුවරයෙක් කියන්නේ විද්‍යාවන්පතිවරයෙක්. ඉතින් ඒ සම්බන්ධයට මේක හිව්වා මොකද කියලා. ඒකෙන් අනාවරණයච්ච කාරණයක් මගේ ඒයි දෙරුන් එක කිව්වහම තමයි මේ පුතාව එක්ක පුතත් එක්ක කතා කරලා කොහොමද ඉතින් එක පැත්තේ පුතාට පාගේ තනි දරුවා ඉන්න ඉතින් ඉස්කෝලේ යාළුවෝ ඉන්න මේ යාළුවෝ මේ එක එක ටේස් දෙන එකහද තිබ්බේ කැසට් පටි කැසට් පටි දෙනවා ඉතින් මේව අහනවා මේකේ මේ තේරෙන්නේ මොනවද කියන්නේ කියලා. කිසි දෙයක් තේරෙන්නේ හරි වේගෙන් කියනවා. මේව ගන්න තැන් තියෙනවා. මේකට කියන්නේ සාතන්ගේ සංගීතය කියලා. සාතන්ගේ සංගීතය. එතකොට දැන් මේක අහනවා මෙයා. ගෙදරක් තුන අහනවා. ඉතින් ඊට පස්සේ තමයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. මම මොනවද ඒක කියන්නේ? ඒක මොනවද කියනවද තේරෙන්නේ නැහැ. මිස කියලා කියන්නේ ඔව් මියුසික් එකක් කියන්නේ නැහැ. වචන නැහැ. තේරෙන්නේ නැහැ ඉන්නේ. මොනවද අහලා තියෙන්නේ? මම ගෙනගෙන තියලා ඉන්නේ. ඉතින් රෙකෝඩ් එකේ ප්‍රොසීජර් බෑනවා කියන්නේ. මේක අහලා තියෙනවා නම් හොඳයි. මොකද ඒක තේරුම් ගන්න පුළුවන්. මම අහලා තියෙනවා ඒකේ ඒගොල්ලෝ ධර්මය ගැන කරද්දී ඒක මම ඒක නැවතුවා. ඔව් ඒක ඒක තමයි ඒක බලන්න. ඉතින් ඊට පස්සේ මේ ඒක අරගෙන ඒක ස්ලෝ මෝෂන් දැම්මා. කියන්නේ හෙවියට යන විදිහට දාලා බලුවම ඉතින් මම තාත්තාව මරනවා, මම අම්මාව මරනවා. මේක තමයි තියෙන්නේ. හැබැයි ඒක ඇහෙන්නේ නැහැ සාමාන්‍ය කනට. මියුසික් එක තමයි ඇහෙන්නේ වේගෙන්. ඒක ඇතුලේ අර්ථ කියනවා. හරි වේගෙන් යන නිසා අපි දන්නේ එකක් ඇහුණා කියලා. හැබැයි මේක උදේ හවස අහනකොට අහනකොට දැන් මෙයා ගෙදරදී එහෙම තමයි අම්මත් එක්ක කරන්නේ. රණ්ඩිතගම කියන මරන්නේ. මම දුමන්නේ. තාත්තට කියන. මේ හොඳට ඉන්න කිසි හේතුවක් නැහැ. වැරද්දකට නෙමෙයි. ඊට පස්සේ මේක සෑහෙන මේ භාවනාවෙන් කතා කරලා ඒවා පොළවෙන් අයින් කරන්න. මේක ඒක දැන් තියෙනවා දැන් නැහැ සාතන්ගේ සංගීතය කියන එක. මේ ඊට පස්සේ තැන් වලටත් ඒ වගේකුණෙන් තැන් වලටත් ඒක ඒ අදාළංශ වලට කියන එක එන හොයලා බලන්න කියලා නවත්තන්න කියනවා. ඉතින් බලන්න මේ අපි කරන දේවල් අපි අපිට ඕනේ කියලා කරන දේවල් කොහෙන්ද අපේ ඔළුවට එන්න තියෙන්නේ. මේ කොහෙවත් යන්නේ ඒවා අපි හිත ජීවිතේටවත් හිතපු නැති දේවල් වලට අපි මමත්වයේ මුද්‍රාව තිබ්බහම වෙන දේ. මේක තමයි මොහොනේ කියන්නේ. ඒ සංගීතයේ මොහොනේ වෙන. මොහේ කියන්නේ ඒක තමයි. මේ ආක තියෙන දේවල්, එළියේ තියෙන දේවල් මගේ කියලා ගත්ත ගමන් ඒකෙන් ආය අපිට ගැළවීමක් නැහැ. දැන් ඔය වැඩි තියෙන වීඩියෝ ගේම් මොකේ ඒ වගේ තෝරේ බලපානවා කිසි. දැන් නම් එක්කතෝ ඔව් ඉතින් ඒක තමයි ඒකේ ඒ වෙනින්ද තේවා පෙන්වන්න බලන්න දෙන්න ඒ වෙනුවෙදි වෙන හොඳ මනස හැදෙන දේවල් අපිට දෙන්න පුළුවන් නේ. එංගලන්තේ ප්‍රාථමික පාසලක කරපු පරීක්ෂණය ඒ ප්‍රාථමික පන්තියක ප්‍රයිමරි ක්ලාස් එකේ ඒක පරීක්ෂණයට කළේ හිතපු ගමන් නිකන් දාමරිකෝ ටිකක් ඇවිල්ලා ඒකේ ගහගන්න දැනගන්න පටන් ගත්තේ පන්ති කාමරේ පොඩි ළමයි ඉන්න තැන. ඉතින් බොහොම ධර්ම විදියට මේ අය බැනගන්නවා ගහගන්න. ඊළඟට මේක ඒ කරන අතර වීඩියෝ කරා. ඒකදී වීඩියෝ එක තව පන්තියකට පෙන්වනවා. ඊළඟට ඒ ඒ දර්ශනේ වෙච්ච සිද්ධිය ආශ්‍රයෙන් කාටුන් එකක් හදුවා. ඒක තවත් පන්තිකට වෙන්නවා. මේ පන්ති තුන දැන්නේ අනිත් පන්ති වලට මොනවද වුනේ පෙන්වි කියලා. එක පන්තියකට ඇත්තට මේක වුණා. දෙවෙනි පන්තියට ඒකේ වීඩියෝ එක පෙන්වුවා ෆිල්ම් එක. තුන්වෙනි පන්තියේ ඒකේ කාටුන් එකක් හදලා ඒකම කාටුන් එක. අර පළවෙනි පන්තියේ මුලින්ම එක සිද්ධිය හැබෑවටම හැබෑවටම සිදුවුණු තන්තිය ළමයි අර වචන එකක් දෙකක් අහුලගෙන කියනවා. ටිකක් දරුණු විදියට හිටියට ඒක වැඩි වෙලාවක් තිබුණේ නැහැ. අර ෆිල්ම් එක පෙන්වපු එකේ තන්තිය ළමයි ඊට වැඩි දරුණු. ඇත්තටම වෙච්ච තැන හිටිය ළමයින්ට වැඩි දැන් ෆිල්ම් එක පෙන්වුවා මේ ඒ කාලෙමයි ඒක. ඊට වැඩි දික් කරේ නැහැ. ඒ ටික එහෙම පෙන්වුවා. ඊට වැඩි වචන මතකයි. අපි කියපුවා ඊට වැඩි මතකයි. ඒ ක්‍රියා මතකයව කරන්න පටන් ගත්තා. හැබැයි කාටුන් එකෙන් පෙන්වපු පන්තිය තමයි අන්තිමටම නාස්ති වෙලා. පුදුම විදිහට ඒ අය අර දෙකටම වැඩිය ඒවට ඇබ්බැහි වෙලා ඒ වචන හොඳට මතකයි වෙලි තියාගන්න හදපු හැටි ගහගන්න හදපු හැටි. ඒකෙන් පේනවා මේ කාටුන් එකක් කොච්චර ළමා මනසකට බලපානවද ඇත්ත සිද්ධියකට වැඩිය. දැන් මෙතන මනෝවිද්‍යාවේ කරන හස්කම් වලින් වෙන්නේ කරන්න පුළුවන්. ආර්ය ශ්‍රාවකයන් විදිහට සම්මා සංකල්පය පුරුදු කරගන්න විදිය ඒක මම දෙන්නම් ඔන්නෝතර මන විද්‍යාවයි පුරාතන ඒ වාසිය ක්‍රමය ඔක්කොම ඔවා කරා කවදත් ලෝකෙ තිබුණා අද විතරක් නෙමෙයි ඔය රවට්ටන එක තමන්ට ඕනේ දේ විකුණා ගන්න එක තමන්ට ඕනේ දේ අනිත් අයලව කරවන එක ඒක කවදත් තිබුණා ඉතින් මනෝවිද්‍යාව දිනුවත් එක්ක ඒක බොහොම දියුණු දෙයක්. දැන් අපි කිව්වොත් එහෙම කෙනෙකුට මේ මේ පොළොව බේරගන්න කියලා ඒක කිසි හැඟීමක් එන්නේ නැහැ නේ එහෙම කිව්වට. දැන් මව්බිම කිව්වා මව්බිම. කිව්වාම ඒකට ලොකු ගැම්මක් එන හැබැයි එකම දේ. හැබැයි මේ වචනෙට අපි වශී වෙනවා මව්බිම කිව්වා. ඒ වගේ ඒකේ මොන එකක් කරවන්න පුළුවන් එහෙම වශී කළ මව්බිම කියලා තමන්ගේ රට, පන් රට, මව් රට තමන්ගේ ජාතිය මොකක් කරේ කිව්වහම සාමාන්‍යයෙන් නොකරන දේවල් මිනිස්සු කරනවා. සාමාන්‍ය හරි අහිංසකයි. ගහගන්න බැනගන්න යන්නේ හැබැයි හරි එහෙම කිව්වට පස්සේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් කිව්වහම පෞද්ගලිකව තමන්ට පෞද්ගලිකව වෙන හානියකදී නොකරන තරම් හිංසා කෙනෙක් කරන්න පුළුවන්. කරවන්න පුළුවන් එහෙම කෙනෙක් ලරුවා. වශී කරවලා. ඉතින් ඒ නිසා මේවා මේ අලුත් පරණ එකක් නෑ මේක සංසාරෙන අපහැටියක්. ඉතින් ඔබ තමයි මට කරපු කාරණේ වැදගත්. මෙහෙම එකක හරි බණානකයි. අපි කොහෙන් අහුවේද කාට අහුවේද මොකකට අහුවෙලාද මේ ඉන්නේ අපි දන්නේ. අපි මේ අද කරන්නේ කවදා කවුරු අපේ මෝහණය කරලා අපු සිටවිල්ලක්ද කියන එක දන්නේ නැහැ. ඒ නිසා ඔය සම්මා සංකප්ප කියන එක නිවැරදි සංකල්ප. දියුණු කිරීම වැදගත්. මේ පළවෙනි ආකල්පය තමයි නෙක්ඛම් සංකප්ප. දේවල් ඇතුළට යනවා වෙනුවට දේවල් වලින් එළියට යීමේ ආකල්පේ තියාගන්න. නෙක්ඛම්ම කියන්නේ ඒකයි. අබිනිෂ්ක්‍මණය කියන්නේ අබිනික්කම. නෙක්ඛම්ම නික්මීමේ පිවිසීමේ නෙමෙයි නික්මීමේ ආකල්පේ තියාගන්න. දේවල් මොනවට හරි මගේ කියලා අහන දෑම ඕනේ මම ඉන්නවා. නෑ එළියට එන. එළියට එන ආකල්පේ තියාගන්න. ඕනේ වෙලාවක මට යන්න වෙයි. මැරෙන එකම නෙමෙයි ඕනේ වෙලාවක යන්න වෙයි. එතකොට යන්න දැස්ති ආකල්පේ තියාගන්න. ඒක දියුණු කරගන්න. නෙක්කම්ම. අව්‍යාපාද සංකප්ප දෙවෙනි එක. අපිට නික්මීමේ ආකල්පය වෙනුවට දිවිසීමේ ආකල්පය, ඇතුළට රිංගන ආකල්පය, බදා ගන්න ආකල්පය නම් තියෙන්නේ. අපිට ප්‍රශ්නයක් වෙනවා. මොකද අපි බදා ගන්න හදනදී තවත් අය බදා ගන්න හදනවා. ඒගොල්ලෝ මගේ මගේ කියලා. තරගයක් තියෙනවා. ඒ තරංගයට අනිවාර්යයෙන්ම යන්න වෙනවා මූණ දෙන්න වෙනවා කැමති වුණත් අකමැති වුණත් අයිති කරගන්න ගියා. ඕනම දෙයක් අයිති කරගන්න ගියාම තරංගයකට ඉන්න වෙනවා. ඊළඟට දැන් මේ මගේ මම පිරිසුදු දේවල් මට නැති වෙයිද? කවුරු හරි ඒක මගේ පැහැර ගනීද? තර්ජනයක් වේවි කියලා සිටිවිලි ඒ සැක බිය එනකොට එහෙම පුද්ගලයන් ගැන අපිට තරහක් එන්නේ. ව්‍යාපාදයක් එන්නේ. තරඟකරුවන් ඉන්නවා. ඒ තරඟකරුවන් ඉන්නෙම පිරිසීමේ සංකල්පයේ තියෙනකොට. හැබැයි එක්කම සංකල්පයේ තියෙනකොට තරඟකරුවෙක් නෑ. ඒ වෙනුවට අව්‍යාපාද සංකල්පේ වඩන්න කියනවා. තමන්ගේ දේවල් වලට කවුරුත් බාධා කරන්නේ. ඉතින් ඒක මේව කාටවත් ඇයිදී ඒගොල්ලෝ දැනුවත්කම මේ කරන්නේ දැනුමකින් කරත් කමක් නැහැ. වෛර කරන්න ගියාම මේ දේවල් මට නැති වුණාම වෙන පාඩුවට වැඩි පාඩුවක් වෛර කරන්න ගියාම වෙනවා. ඒ වෛරය අපිට කරන හානිය සහ පාඩුව රුපියල් සතවලින් පරිමාණන්න බෑ. අනිත් අයට අපිට හානි කරන්න පුළුවන් රුපියල් සතවලින් මනිට මැනලා අගයක් වටිනාකම දෙන්න පුළුවන් හානියක් විතරයි. නැතේ වෛර කරන්න ගියාම අපි අපිට කරගන්නව කවදාවත් පිරිමහින්න බැරි පාඩුවක්. ඒ නිසා අව්‍යාපාද සංකල්පය වඩන්න. ඊළඟ අන්තිම සංකල්පය තමයි අවිහිංසා සංකල්පය අහිංසා සංකල්පය දැන් අපිට තරගකාරයෙක් ඉන්නකොට තමයි හිංසාව වෙන්නේ. මෙයාට මොනවද කරන්න ඕන? මං කොහොම හරි දිනන්න ඕන. කොහොම හරි මම්ම තියාගන්න ඕන. මම්ම මේකටපත් වෙන්න ඕන. තව කෙනෙක් ඉන්නවනම් මොනවා හරි එයාට බාධාවක් කරන්න ඕන. හිංසාව එන්නෙම ව්‍යාපාදයට එක්ක. ව්‍යාපාදේ එන්නෙම කාම සංකල්පයත් එක්ක. ඒතරනේ කම්ම කියන එක කියනවා කාමයෙන් ඈත් වීම කියන එක. මේ සංකල්ප තුන අහිංසා සංකල්ප, හිංසාක නොකිරීමේ ආකල්පය. හිංසා අහිංසා ආසාව. හිංසාව කියන්නේ ආසාව. ඒ ඒ වචනේම තියෙනනේ ආසාව කියන්නේ හිංසාව. හිං කියලා කියන්නේ රිදවන්න. රිදවන්න කියන එකතර හිංසාව කියන්නේ රිදවන්න තියෙන ආසාව. කවුරු හරි කරන දෙයක් හින්දා අපිට රිදුනහම අපි අපිට රිදවා ගත්තහම දැන් අපි මේ තුවාලේ අපි සනීප කරගන්න හදන්නේ ඊ වගේ වේදනාවක් අනිත් කෙනාට දෙනවා. එහෙම දුන්නාම මට සනීපයි. එහෙම දැනක අපි දේන සනීප වෙන්න බෑනේ මට තුවාලයක් වුණාම ඒ තුවාල කරපු කෙනාගෙත් ඒ වගේ තුවාලයක් කරාම මගේ තුවාලේ සනීප වෙන්නේ නැහනේ කොහොමද හැබැයි එහෙම තමයි අපි ඉන්නේ දැන් අපි වාහනයක් පදවනකොට කවුරු හරි එකපාරට අපිට බාධා වෙන එක ඉස්සර කරොත් එහෙම අපි බලන කොහොමද මෙයාට ඉස්සර කරන්නේ ඒ කොහොම හරි ගිහිල්ලා ඉස්තර කරාට පස්සේ තමයි අපිට හිතට සතුටක් ආවේ. <laughs> ඉස්සර ගන්නකම් මේ සතර නෑ. ඉතින් මේක ලොකු ආතතිය කියන්නේ. අපිට ඉතින් මම ඉස්සර කරන්න බෑනේ. ඒ යනවා ඉඳ තිබුණොත් ඉස්සර කරන්න ඕනේ කියලා. මේ ආත්මේ පරිමුත් ඊළඟ ආත්මේ හැරි ඊළඟ ආත්මේ හැරි අපි බලන ඉස්සර කරන්න තියෙන වෛරය අපි ගෙනියනවා. ඒකනේ ඔය ශ්‍රීජානි ජාතක කතාවේ කියන ඒ පුංචි සිද්ධියක පුංචි සිද්ධියකදී ඒ තමන්ගේ හිත රිදවගෙන ඒ එකට පරිගන්න. පස්සෙන් දුවලා දුවලා දුවලා ඒ ගඟට එන කල්ලාව. හැබැයි ඒකෙන් යන්න බැරි වුණා. ඒකෙන් ඉස්සර කරගන්න බැරි වෙච්ච ඉඳ උපදින උපදින ආත්මික ආවා. ඒ වේ ඒ හිංසාව කරන්න. අන්තිම බුද්ධත්වයට ලැබෙන ආත්මය දක්වාම තා. කොච්චර කල් ඉඳන්ද? ඒක කොච්චර කල්ද කියන්නේ අපි පුංචි ඉන්නේ. මේ සිද්ධිය බොහොම පොඩි දෙයක්. රුපියල් 7 වලින් මැන්නොත් ක්‍රියාකරි ලක්ෂයක් කියනවා. හැබැයි ලක්ෂෙත් පාඩුව ඊට පස්සේ. රුපියල්කට වලින් මනින්න බැරි පාඩුව. ව්‍යාපාදයේ හිංසාවයි අපිට කරන්නේ. ඒකෙන් කවදාවත් කවුරුවත් සෝපත් වෙලා නැහැ. සෝපත් වෙන්නේ නැහැ. අපි ලබන්නේ බොහෝම කුරිරු සතුටක්. රිදවලා ඒකට නෙමෙයි සැබෑ සතුට කියන්නේ සැබෑ සතුට අපිට අහිමි වෙනවා අහිමි වෙනවා අනිත් පැත්තේ රිදවල අපි සතුට වෙන්න ගියහම මොනවකින් හරි රිදවල කියන්නේ අපි පිය කරගෙන අනින්නේ හැබැයි හින්ට් එකක් ගහලා එහෙම නැත්නම් බල කතා නොකර ඉඳලා කතා නොකර ඉන්නේ ඒකෙන් කොච්චර වේදනාවක් දෙන්න පුළුවන්ද? ඒක කිව්වන්නේ මම ඔයාලට මොනවද කිව්වේ නැහැ නේද? කිව්වේ නැහැ තමයි ඒක ඇත්ත. ඒකම තමයි ප්‍රශ්නේ. මේක උසාවියේ කියලා නඩුවක් දාන්න බෑ. මෙයා මට මොනවද කිව්වේ නැහැ. ඒ නිසා මම ඉතිරිද නැහැ. කිව්වොත් නඩුවක් දාන්න පුළුවන් දැන්න. දෝෂාරෝපණය කරා, භූත චෝදනා කරා. හැබැයි නිශ්ශබ්දතාවයට නඩුවක් දාන්න බෑ. කිසිම නඩුකාරයෙකුට කියන්න බෑ. ඔයා අද ඉඳලා මෙයත් එක්ක කතා කරන්න ඕනේ. එහෙම බෑ. ඒ නිසා ලෝකයේ තියෙන භයානකම ආයුධය තමයි නිශ්ශබ්දතාවය. ඒක ඔය බෝම්බොල්ට වැඩිය, තුවක්කොල්ට වැඩිය, ජීව අවි වලට වැඩිය, මිසයිල් වලට වැඩිය භයානක. ඊට වැඩිය භයානකයි වචන. අපේ වචන වලටත් වැඩිය භයානකයි නිශ්ශබ්දතාවයකින් මරන්න පුළුවන්. මරන්න පුළුවන් නිශ්ශබ්දතාවයෙන්. අපි මරන්න ඕනේ නිශ්ශබ්දලා ඉඳලා කෙනෙක්ව ටික ටික මරන්න පුළුවන්. ආයුධයකට පුළුවන් කෙනෙක්ගේ ශරීරය ඝාතනය කරන්න. හැබැයි නිශ්ශබ්දතාවයට සහ වචන වලට පුළුවන් කෙනෙක්ගේ හදවත මරලා දාන්න. එහෙම අපි අපේ ආර්ය මාර්ගයේ වහගන්නවා. ඒතර අපි යන්නේ අනාර්ය මාර්ගයක. මේ ඕෆ් රෝඩ් එක යන්නේ ඊට පස්සේ අපි. ආර්ය මාර්ගයේ දෙන ආර්ය මාර්ගයේ දෙනකොට කියන දෙවෙනි කාරණය තමයි සම්මා සංකප්ප. සම්මා සංකප්ප වලින් දොරව ආර්ය මාර්ගයක් නෑ. ඒ සම්මා සති සතිපට්ඨානය සමාධි ඕවා එන්න නම් ඒවට එන්න නම් මේ සම්මා සංකප්පේ තියෙන්න ඕනේ. අඳුනගෙන තියෙන්න ඕනේ. අත්හරින්න තියෙන දේවල් වලින් ඉක්මෙන්න. මනසින් ඉක්මෙන්න භෞතික නික්මීම නෙමෙයි මෙතන කියන්නේ. නෙක්ඛම් ධර්මයේ විස්තර කරන්නේ මානසික ක්‍රියාවක් විදිහට. මනසින් ඉක්මෙන්න, මනසින් ඒව ඇතුලේ ජීවත් වෙන්න එපා. මොකද ඒවා දෙන්නේ සදාකාලික නවාතනක් අපිට. අපි හිතුවට කිසිම දෙයක් හොඳයි ලස්සනයි වටිනවා කියලා කියන කිසිම දෙයක් අපිට සදා කාලික නවාතනක් දෙන්නේ නැහැ. එහෙම බැරි වෙනකොට අපිට එන ව්‍යාපාදයක් තරහ. අපි වෙනත් වෙනවා අනිත්‍ය වෙනත් වෙනවා. මෙයා තමයි මේකට වග කියන්නේ. මෙයා හින්දායි මම මේ වේදනාව. ඉතින් අපි බලනවා අපේ වේදනාව නැති කරගන්න එයාට හරි වෙන කෙනෙකුට හරි වේදනාවක් දෙන හිංසා වෙනවා. මේ පාරේ යන කෙනෙකුට නිවන විමුක්තිය මොක්ෂයක් නෑ. වේදනාව සහ රිදවීම දැන් රිදව ගන්න එක අපි අපි කියනවනේ තව කෙනෙක් මට රිදෙව්වා මා වේදනාවටපත් කරා කියලා. ඒක මිත්‍යා දිට්ඨිය. ඒක එහෙම හිතනවා නම් එහෙම කෙනෙක් දකිනවා නම් ඒක ඇත්ත දැක්ක නෙමෙයි. වැරදි දැකීමක්. කාටවත් නෑ අපිට රිද්දන්න. දේවල් කරන්න පුළුවන්. හැබැයි අපි තමයි අපිට රිද්දා ගන්න ඒව අරගෙන. පස්සේ අපි අපෙන් අහගන්න ඕනේ කවුරු හරි කියන කරන දෙයකින් අපි අපිට දෙන්න ගන්නවට. මම මට ආදරේ මම මට මෛත්‍රිය කරනවා මම මගේ විමුක්තිය ගැන සැලකිලිමත් වෙනවා මේ තව කෙනෙක් කියන කරන දෙයකින් ඇයි මම මට රිද්දගන්නේ? මේ පුංචි ළමයෙකුට එහෙම හිතන්න බෑ. එනිසා එයා ළමෙක් කියන්නේ. දැන් පුංචි දෙයකට හරි විදක් දිදවනවා අඬනවා ඉතින් අපි පරිස්සම් වෙන්න ඕනේ ළමෙක් එක්ක ඉන්නකොට. හොඳටම පරිස්සම් වෙන්න ඕනේ. හැබැයි වැඩි හිටිය අපි ඊට වැඩිය පරිණත වෙන්න ඕනේ. පොඩි ළමෙක් වගේ හැම එකටම අනිත් පැයට ඇඟිල්ල දික් කර කර මෙයා මට රිද්දුවා මෙයා මට එඬෙව්වා. එහෙම දැම් අපිට අඬ අඬ සංසාරේ ඉන්න වෙන අරයා හින්දා අඬනවා මෙයා හින්දා අඬනවා හරියට ඉඳිල දික් කරන ඔය නිසයි මම වේදනාවෙන් ඉන්නේ. කාදාවත් විමුක්තියක් නෑ. මේ මේ තමන්ගේ අතට ගන්න. වගකීම ගන්න තමන්ගේ අතට සම්මා දිට්ඨියෙන් කියන්නේ ඒකයි. මේ මේ අනුන් නෙමෙයි හේතුව අපේ දුකට. නිසා ධම්ම ලස්සන පණිවිඩයක් දෙන්නේ ලස්සන ඉගෙනීමක් කරන්නේ. හොඳටම අහගෙන ඉඳලා කෙලවරටම අන්තිම වචනේ දක්වාම අහගෙන ඉඳලා ලොකු බැලුමක් හොඳට අහන් ඉඳලා කියන එකක්වත් මම බාරගන්නේ නැහැ මම භුක්ති විඳින්නේ නැහැ මම හොකන්නේ ඉතින් ඔබ අපට ඕන නම් ඔබ වකන්න වැඩි නම් ගෙදර ගිහිල්ලා ගෙදර ඉන්න ඇත්ත එක බෙදා ගන්න ඔය සංග්‍රහය දෙකේ දිනවා මේ පරතරේ කොහොමද හදාගන්නේ මේ දෙක දෙක. අනිත් කෙනෙක් මනින එක එකක්. අපි දැනුම් අහන එක තව එකක්. දැන් බුදුහාමුදුරුව දැනුම් ඇහුවේ නැහැ කාගෙන්වත්. ඉතින් මිනිස් බැනපොය හිටිය බුදුහාමුදුරන්ට. උන්වහන්සේට බැන්නා. බුදුහාමුදුරුව කාගෙන්වත් බැනුම් ඇහුවේ නැහැ. ලෝකේ බැනුම් නොඇසූ එකම ශාස්ත්‍රවරයා බුදුහාමුදුරුව. එකම මිනිස්සයා බැනුම් අහපු නැති අනිත් අය කියලා කෙනෙක් වයින්කොට එයත් එක්ක එකතු වෙලා එයත් එක්ක එකදෙන අපි මොකද කරන්නේ? අපි අපිට බැනගන්න. ඒ අපිට බනින කෙනත් එක්ක එකතු වෙලා අපි කරන්නේ අපිටම බැනගන්න. ඒ කියන කියන දේවල් අපි උපාදාන කරනවා. ඔයා මම නරක මිනිහෙක් කිව්වම මේක අපි අල්ලගන්න. මම නරක මිනිහෙක් කිව්වා. මේක ගැන වාද කරනවා. මට වැඩිවා නරකයි. මොකක්ද? නෑ ඒ උපාදාන කරන්න එපා. ඒවා ඔය තව කෙනෙක් කියන දේවල්. බැනුම් අහන්න අනිත් අයට ඉඩ දෙන්න. කියන්නේ බණින්ට ඉඩ දෙන්න. ඒක අපි නවත්තන්න බෑනේ. ඉඩ දෙන්න කියන්නේ නවත්තන්න බෑනේ අනිත් අය බයින් එක හැබැයි බණින්ට ඉඩ දීලා බැනුම් වාසා ඉන්න පුරුදු වෙන්න. අපි බලන්නේ ඒක අනිත් පැත්ත. බණින්ට දෙන්න නැතුව ඉන්න එක. ඒක කරන්න බෑ. මේ මගේ කරගන්න එපා අනිත් අය වයින්කොට ඔය කියන දේවල් ඒවා සද්දනේ ඒවා මගේ කරගන්න එපා ඒ කියන දෝෂාරෝපණය විවේකී බලන්නේ කියන දේවල් නැත්තක් තියෙනවා කියලා ඉන්දියාවේ හිටිය කියන්නේ පෞද්ගලික සේවනසේ හිටිය මේ සාන්තුවරේ යෝගී රාමකෘෂ්ණ කියලා. ශ්‍රී ලංකාවේ රාමකෘෂ්ණ මිෂන් එකේ තියෙන ඒ නිර්මාතෘවරයා ඒ තමයි මිෂන් හැදුවේ නෑ හරියම සරල විදිහට හරි ලියන්න කියන්නවත් බෑ රාමකෘෂ්ණ තුමාට ඒ මහා වටිනා ලස්සන හිතක් තිබුණු දිව්‍යමය මනසක් වගේ තිබුණු කෙනෙක් දවසක් මේ මම උගත් කෙනෙක් ඇවිල්ලා එයාට බැන්නා. දෙයටම බැන්නා. එයා විවේචනය කරා විවේචනය කරා විවේචනය කරා. දෙවියෝ නෑ එහෙම කියලා දැන් මම දෙවියන් ගැන කියනවා. රාමකෘෂ්ණ තමයි දෙවියන් කියලා කියන පුද්ගලෙක් නෙමෙයි. රාමකෘෂ්ණ තුමාට මේක ස්වභාවයක්. ඉතින් ඒ ඒ වචනේ පාවිච්චි කරන කෙනෙක් ඒකට ඒ තියෙන වචනේ නේක වෙන වචනයක් නෑනේ ඒ වචනේ කියනවා. ඉතින් මෙයාට දෙවියෝ කියලා කෙනෙක් නෑ, ඒ බොරු කියලා ඒක ගැන මහා ධර්ම විදියට විවේචනයක් නේ. කරන කරන විවේචනයේට මෙයා ලස්සනට hina වෙනවා. මෙයාට හරියට hina යනවා ඒවට. විනායන් දෙන්න හරියට තවත් තරහයි දැන්. එයා තවත් බයිනවා. මෙයා ඒවට hina වෙවි hina වෙ බොරුවට නෙමෙයි මෙයා ඒකට සෞතු කරන්න අපහසු නෙමෙයි මෙයාට hina යනවා කියන ඒවා. hina වෙනකොට අන්තිමට මොකද වුනේ hina වෙන්නේ? දැන් ඔය කොච්චර ලස්සනට බණිනවද කියන්නේ. කොච්චර ලස්සනට ඔයාලට පුළුවන් විවේචනය කරන්න. ඒකටයි මට මේ සතුට. ඒ කියනවා මම කියලා පිළින්නේ ඒක මම දන්නවා දිව්‍යමය ස්වභාවයේ තියෙන බව. ඒක මම දන්නවා. මගේ විශ්වාසයක් නෙමෙයි. ඒ නිසා ඔයා මොනවා කිව්වත් ඒක ඒක එහෙමමයි. මොන තරබක නෑවත් මොන විවාද දැම්මත් ඒක වෙනස් වෙන්නේ මොකද ඒක මගේ අත්දැකීම. ඒක වෙනම එකක්. ඔයා ඔය කියන්නේ ඒක හරි ලස්සනට ඔයා දන්නවා මිනිස්සුන්ට බයි. අපි මතක තියාගන්න ඕනේ මොනවද? නැවත නැවත ධාරණය කරගන්න ඕනේ මොනවද? අමතක වෙන්න අරින්න ඕනේ මොනවද කියන එක වෙන් කරගන්න. මොන චිතිවිදිද නැවත නැවත මතක් වෙන විදිහට හොඳට ධාරණය කරගෙන මේ ළඟින්ම ඕන වෙලාවට ඇදලා ගන්න පුළුවන් වෙන විදිහට තියාගන්න ඕනේ. ඒ වගේම මොනවද ඕනේ නැති ඒවා. ඉතින් ඒවා අමතක වෙන්න ඉඩ දෙන්න. බලක් කරෙන් අමතක කරන්න බෑ. හැබැයි ඒවා නැවත නැවත හිත හිත සාධාරණීකරණය කර කර විනිශ්චය කර කර එහෙම යන්න එපා. ඒකට නිකම්ම ඔහේ ඈත් වෙලා යයි. මේ දෙක වෙන් කරගන්න. වෙන් කරගෙන මේ අපිව යහපත් වූ මාර්ගයේ නිවෙන මගේ අපේ අභිවෘද්ධියට හේතු වෙන සිදුවි සිටෙලි ඒව නැවත නැවත හිතන්න නැවත නැවත ආවර්ජනය කරන්න. එතකොට ඒක ඉක්මනට මතක් වෙනවා. නැවත නැවත හිතන්නේ නැති වෙලා ගියාම මතකයෙන් ඈත් වෙනවා නොසිතිය යුතු දේවල්. ඉතින් අපි ගලේ කෙටුවා වගේ මොනවද මතකේ තියන්නේ? අපි ජීවිතේට අමතක කරන්නේ නැහැ කියලා කියන්නේ මොනවද? උදව්වලටත් කියන මේ කරපු උදව් නම් ජීවිතේට අමතක කරන්නේ නැහැ කියලා. ඒක ඒවට විතරක්ද ඒක බොහොම හොඳ දෙයක්. කවුරු හරි උදව්වක් කරාම ඒක අමතක නොකරන එක ලොකු ගුණයක්. මොකද ඒක අමතක වෙලා යන සාමාන්‍ය ස්වභාවය. අමතක වෙලා යන්නේ වෙන අවශ්‍යතා එනවනේ ඊට පස්සේ. දැන් උදව්වෙන් ජීවිතේ මුළු අවශ්‍යතා ඔක්කොම සම්පූර්ණ වෙන්නේ නැහැ. පස්සේ වෙන අවස්ථාන දරේවට වෙන අය උදව් කරනවා. ඉතින් අර මුලින් උදව් කරපු කෙනා අමතක වෙලා නැහැ. ඒක සාමාන්‍ය ස්වභාවයක්. ඒ නිසා තමයි ධර්ම කියන්නේ අතඤ්ඤෝ කතවේදී දුක්ඛලෝ දුර්ලභෝ ලෝක. මේ ලෝකේ කළගුණ දන්නාය බොහොම දුර්ලභයි. ඒක අපි හිතා මතා දිනු කරගන්න ඕනේ කාරණයක්. නැවත නැවත මතක් කරගන්න ඕනේ මොනවද? අපි කියන ඔය ඔය කියපු වචනේ මම ජීවිතේට අමතක කරන්නේ. දැන් එතකොට ඒ ඒවා අපි ගලේ කෙටුවා වගේ තියන් ඉන්නවා. ඒ අක්‍රසන්න, අමිහිරි, කටුක අධ්‍යක්ීම් මේ වචන තරහ ආයෙ මතක් කර කර අපි කතා කරනවා ගිහිල්ලා මිනිස්සුත් එක්ක ඒ කතා කරන්න තෝරගන්නේ අපි වගේම හිතන අය. ඒ කියන්නේ මේවා හරි කියලා තරහ හරි මේක හරි අසාධාරණයක් වාට කරේ. ඔකට මොනවා හරි හොඳ දෙයක් කරන්න ඕනේ. එහෙම අයත් එක්ක තමයි අපි කතා කරන්නේ. එතකොට වෙන්නේ තව තව මේවා මනසේ ධාරණය වෙනවා. ගලව ගන්න බැරි වෙනවා. මතක් වුණොත් නේ ඔය ප්‍රශ්නේ මතක් වුණොත් නේ අප දන්න කෙනෙක් හිටියනවර එයාට තිබිච්ච ලොකු ප්‍රශ්නයක් අමතක වෙන එක. ඒක අසාමාන්‍ය අමතක වීමක් ඒ නිසා මේකම පොලේක ලියන්න ඕනේ. කරන්න ඕන ටික මෙහෙමයි. අවල් දෙක ගන්න ඕනේ, මේක ගන්න ඕනේ, මෙයා හම්බෙන්න ඕනේ, මේක කියන්න ඕනේ. මේ මේ දේ අහන්න ඕනේ, මේක ඉල්ල ගන්න ඕනේ, දෙන්න ඕනේ. කොහොමද ඒක පොලේක ලියලා ඒ අද වගේ එකට මේ ඔය කොකරන්ටි මුන්නේ නැහැ නැත්නම් ඒ කියලා මේක කියලා මේ කියන්නේ කියලා එහෙම අද පහසුකම් තියෙන එහෙම නැහැ මේ කොලේක ලියන. ඒතර මේකේ ලියන එකක් තමයි කාට හරි බනින්න ඕන එකක් ලියන. එයා හම්බෙනවනේ අද එතකොට එයාට බනින්න ඕනේ. ඉතින් දැන් එහෙම දැන් යනවා ඉතින් ගිහිල්ලා ඉතින් අර කොලේ බල බල වැඩ කරනවා. ඊට හම්බුනාම හොඳට කතා කරනවා. හොඳට කතා කරලා ඉතින් අර කොලේ දැක්කම එකපාරට තරහින් එතකොට දඩය දැක්කම නෙමෙයි තරහින්. ඔව්. නැකොලේ දැක්කම ඒක තියෙනවනේ මෙහාට බලන්න. එතකොට තමයි මතක් වෙලා තරහින් එහෙම නැත්නම් ඒක මතක් වෙන්නේම නෑ. මේ මොකක් හරි කරපු ප්‍රශ්නේ වැරද්ද මොනවට කතා කරනවා කියතරතුර. ඈ? ඒක තමයි ඉතින් අපි දැන් එයා ඒක ලියාගෙන තියන් ඉන්න කොලේක අමතකෙන ඉඳ බලින්න ඕනේ කියලා. හැබැයි අපි ලියාගෙන නැති වුණාට ඕක නැමෙලේ මේ හිතේ හිත. කතා කර කර ඒවා අපි නැවත නැවත කොටා ගන්න. ඉතින් මේවා තමයි අපි ගෙනියන්නේ. ඒවට තමයි ආචීර්ණ කර්ම කියන්නේ. ආචීර්ණ කර්ම. නැවත නැවත ගියාම ඊට පස්සේ ඒවා චරිත ලක්ෂණ බවට පත් වෙනවා. අපේ ගතියක් වෙනවා. ගතියක් වුණාම අත්හරින්න ලේසි නෑ. ඊට කලින්ම අත්හැරලා දාන්න. කුණු කන්දල් අත්හැරලා දාන්න. අපිට ගොඩක් මොනවාකම් ඉතිරි සහ තියෙන්නේ අපි ළඟින්ම ඉන්න අය නිසා කියලා හිතනවා. ඒකකොට ඒකටත් හේතුව මේ සම්මුතියෙන් ඉන්දියානුකූල බාරකාරත්වයක් පවල ස්වාමිත්වයක් පවල. මේ දේවල් පිළිබඳ අපේක්ෂිත තත්ත්වයක් ඇති කරගෙන ඒ තත්ත්වයේ ඒසනෙට එනකොට අපිට සතුට වෙනවා තරහ යනවා. ඒකේ ඔව් ඒක සම්පූර්ණයක් නෙවෙයි ඒ කියන වචන වෙලකට කිව්වට අපිට එච්චර තරහින් නැහැ. දැන් අපි ළඟින්ම ඉන්න කෙනෙක් කරන දෙයකින් හිත රිදෙනවා තරම් ඈතින් ඉන්න කෙනෙක් කරන දෙයකින් හිත රිදෙන්නේ නැහැ. නිසා අපි කියනවනේ වෙන කෙනෙක් කරා නම් මේක ඉවසන්න තිබ්බා. ඔයා මට එහෙම කරයි කියලා හිතුවේ. තිරස ඒකටම පොඩක් නෝකලා අපිට ගොඩාක් වෙලාවට දැන් හන්දේ නැත්නම් නවත්තන්න නැතුව කියවනේ මහත් වෙන්නේ ළඟ වෙන්නේ අනිකේ අධිකන් <laughs> ප්‍රියෝ සාපේක්ෂයි ඒක මත නවත්තන්නේ නැහැ <laughs> අන්තිමට කියන්නේ ආදරේ. උදේ එහෙම එහෙම කතා නොකරම ඉන්නේ නෝ එතකොට අපිට මොකද කියන්නේ වදන් ආදරේ නෑ. ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර නම් හැම වෙලේම අහලා බැලුවා, හොයලා බැලුවා කතා කරා දැන් නෑ. ඉතින් එහෙම ඒ අපි මේක අවබෝධ කරගන්නේ නැත්නම් ඒ කරන මොනවගෙන් හරි අපිට හිත රිදව ගන්න පුළුවන්. මේකට ලස්සන කතාවක් මේ ධම්මපදයේ තියෙන්නේ ඒ ගාථාවේ ගාථාවට නිදාන කතාව. මේ එක මිනිස්සෙක් මේ බණහන්න පන්සලට යනවා. පන්සලට ගියාම එක හාමුදුර කෙනෙක් බොහොම සරලව බණක් කියනවා. එතකොට ඉතින් මේ කාණිල්ල කියන්නේ අනේ වහන්සේ අපි කවුරු කියලා එකට බොහොම බණක් කිව්වේ මේ අපි ළමයි කියලා හිතාගෙනද කියන එක ඒකට දැන්නා ඊට කවදා ගියහම තව හාමුදුර කෙනෙක් බොහොම ගැඹුරු බොහොම ගැඹුරු විවරණයක් ධර්මයේ ගැන කරන්නේ ඒක මෙලෝ දෙයක් මේ මනුස්සයාට තේරුන්නේ නැහැ ඊට පස්සේ ඉතින් ඒකට කිව්වා මෙයා අපි රහත් වෙලා කියලා දුම් බණේ කියනවා. ඔව්. ඒකටත් දැන්නේ හාමුදුරුවන්ට. තුන්වෙනි දවසේ හාමුදුරුවනේ කාට ගියා ඒ හාමුදුරුව හරියට නිස්සද්දතාවයට කැමති වේලත හාමුදුරුව. ඒක තමයි ගත්තම සුන්නාන්සේ වචනයක්වත් කියේ නැහැ ඉතින් යඬව හිටියේ. පරගන්න මේ හාමුදුරුවන්ට කිසි කරුණාවක් නැහැ. අපි කොච්චර මහන්සියෙන්ද වැඩ දාලා මේ එන්නේ බණක් අහන්නේ මොනවද කියන්නේ. දැන් මේ සිද්ධි තුන අල්ලගෙන බුදුහාඳුරෝ ධම්මපදයේ මේ ගාථාව කියන ප්‍රේරාණ මේතං අතුල නේතං චිතන අතුල යාමිනම අතුල අතුල මේ බණිනවා කියන එක පැරණි පුරාණ කාලේ ඉඳලා පැවතෙන දෙයක්. ඒක අද ඊපට ඔයා නෙමෙයි මුල පටන් ගත්තේ පුරාණ කාලේ ඉඳලා එන එකක්. ගා කතා කරන අයටත් බයින්න. ටිකක් කතා කරන අයටත් බයින්න. නිස්සද්දව ඉන්න කෙනාටත් බලන්න. නත්ති ලෝකේ අනින්දිතෝ බැනුම් නොවසන කෙනෙක් නෑ. දැන් මේක මේ අපිට කියලා උදාහරණ චෝදනාව කරා ඔය කාරණේ කියලා. මෙහෙමයි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ අපිට සලකන්නේ. මම ඉස්සෙල්ලා බණහන්න ගියා. මේ හරි පොඩි පන්ති බණක් කිව්වා. ඊළඟට ගියාම මෙලෝ දෙයක් තේරෙන්නේ නැති එකක් කිව්වා. තුමිනේ හම්බුනේ සම්සෝ හිටියා. එතකොට ඒක මට ගැළපෙන බණක් කියනවා. ඒක තමයි කිව්වේ බුදුහාඳුර. ඒක ඔය බණ අපුල මේ බණිනවා කියන එක ඔයා පටන් ගත්ත එක නෙමෙයි. ඔක බොහොම පැරණි දෙයක්. පුරාණ ඉඳලා පෝරාණ මේ තන තුල මේක පැරණි. පුරාණ ඉඳලා පැවතෙන දෙයක්. පමණ දැන කතා කරන කෙනාටත් බයින. නිශ්ශබ්දව ඉන්න කෙනාටත් බයින. දීර්ඝ වශයෙන් කතා කරන කෙනාටත් බනිනවා. නත්ති ලෝකයන් ඉන්දිතෝ. නින්දාන ලබන කෙනෙක් නැහැ. ඉතින් අපි මේක තේරුම් ගත්තොත් අපිට මධ්‍යස්ථ තැනකට එන්න පුළුවන්. අනිත් කෙනා කියන දෙයට වැඩිය වැදගත් වෙන්නේ ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? විශේෂයෙන් ළඟින් ඉන්න අය දැන් දුරින් ඉන්න කෙනෙක් නම් අපිට ආවරි තේරුම් ගන්න. හැබැයි ළඟින් ඉන්න කෙනෙක් තේරුම් ගන්න පුළුවන් ඇයි එහෙම කියන්නේ. හැම වෙලේම ඇයි හොයලා බලන්නේ කියන්නේ. බලාපොරොත්තු වෙන්නේ එනි වෙන කියන්න කෙනෙක් නැහැ. සමහර වෙන කියන්න කෙනෙක් නැහැ. ඒකනේ කියන්නේ. ඒ වෙන කෙනෙක් හිටියනම් අපි ඒකටත් බයිනෝනේ. ඒ එයාගේ ප්‍රශ්නයක් වේදනාවක් මේ එළියට දාන්නේ මොකක් හරි තනිකම පාළුවක් එක්ක අනාරක්ෂිතකම පිළිබඳ ඇඟීමක් ඒක නැති කරගන්න තමයි මේ කතා කරන්නේ කොහේ කියන දුරකතනෙන් හරියට ඉතින් අපිට පුළුවන් නම් ඒ ඒ ක්‍රියාව ඒ චර්යාව පිටිපස්සේ තියෙන හැඟීමට සංවේදී වෙන්න, ඒ අවශ්‍යතාවයට සංවේදී වෙන්න එතකොට පොඩි කරුණාවක් එනවා. හැබැයි අපි ඒක අධිගයටම හංගින්නම ඕනේ. එහෙනම් අපි ඊළඟ කරුණාවෙන් අපි ටිකක් අහන් ඉඳලා ඊට පස්සේ දැනට සුසුනවන පාවිච්චි කරලා අපිට පුළුවන් ඒක වෙන වැඩකට හරවන්න. මාත්‍රකාවට හවන්නේ. දැන් ඔබතුමා ඒ කලින් මත කරපු කාරණේ ඒ නාගින් ඉන්න අය අපෙන් හුවත් ඒවා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපිත් ඒ වගේම ගොඩක් ඒවා බලාපොරොත්තු වෙනවා. ඒතර මේක ගන්න දෙන්නවා. අපේ බලාපොරොත්තු එයා ඉෂ්ට කරන්න ඕනේ, එයාගේ බලාපොරොත්තු අපි ඉෂ්ට කරන්න ඕනේ. ඒතර මේ ගනුදෙනුවට තමයි අපි සම්බන්ධතා කියන්නේ. එන්නත් ඒක සම්බන්ධතාවයක් නෑනේ. ඒකට සම්බන්ධතාව කියන්න බෑ එහෙමනම්. මේ සම්බන්ධතාවයක් එන්නෙම බලාපොරොත්තු සහ ඉතිකිරීම, යුතුයකම් සහ වගකීම්. ඒතර යුතුයකම් වගකීම් මටත් තියෙනවා. අයිතිවාසිකම් එයාටත් තියෙනවා. දෙපාර්ශ්වයට. ඉතින් අපිට හිතන්න පුළුවන් නම් මේ අය මගේ ඉතර දේවල් කරලා තියෙනවද? කොපමණ දේ මා වෙනුවෙන් කරලා තියෙනවද? තමයි බඩගින්න ඉඳලා ඇති. එයා බඩගින්න ඉඳගෙන අපිට කන්න දීලා ඇති. කවුරු වුණත් අම්මා තාත්තා හරි දරුවෝ හරි භාර්යාව ස්වාමියා කවුරු හරි. අතනින් පුනහම බලලා ඇති. මං නිසා බැනුම් අහලා ඇති. මගේ වැරදි වලට එයා බැනුම් අහලා ඇති. අනිත් අයගේ. දැන් මේම අපිට පුළුවන් නම් ඒ සම්බන්ධතාවයෙන් අපිට අත්තුණු ප්‍රතිලාභ පිළිබඳ පොඩි වார்த்தාවක් හදාගන්න. එතකොට අර ඒ අපි අකමැති දේවල් වෙනකොට ඉවසන්න පුළුවන් හැකියාව වෙනවා. කරුණාවයි සහ කෘතඥතාවයේ දෙකම උදව් කරගෙන අපිට ඉවසන්න පුළුවන්. ඊළඟට ඒ මාර්ගය වගකීම් යුතුකම් කියන ඒවා නෛතික පැත්තෙන්ම හිතන්න එපා මේක නීතිමය පැත්තෙන් දීලා ඒක මම ඉටු කරනවා කියන එකම නෙමෙයි මේක ඊට වැඩිය මානසික පදනමකට එන්න අපි අපි එන්න ඕනේ ඒකට බුදුදහමින් කියන්නේ මේවා පාරමිතා කියලා හිතන්නේ මේ දේවල් පාරමිතා කියලා හිතන්න. ඉවසීම පාරමිතාවක්. එතකොට මේ දැන් අපිට ඉවසන් ඉවසීමේ පාරමිතාව පුරන්න නම් ඉවසන්න බැරි දේවල් වෙන්න එපේ. එහෙම නැත්නම් කොහොමද ඉවසීමේ පාරමිතාව පුරන්නේ? මහත්තයා කියන දේවල් අහගෙන ඉන්න එක ඉවසීමේ පාරමිතාව පුරන්න උදව්වක්. එලට අනිත් අය ඉල්ලන දේ බලාපොරොත්තු වෙන දේ පුළුවන් මට්ටමින් අවශ්‍යතාවයේ බල ඉටු කරන එක. දානේ. මේක මේ පාරමිතාවක් මම පුරන්නේ. ඒ කියන්නේ හරියන්නේ නැහැ නේ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන මොනවයි අපි උත්තරයක් කියවන්නේ. ඔව්. ඒක දුන්නේ නැත්නම් තවත් වෙයි. මේක තමයි ඉතින් ඊට වැඩිය හොඳයි ගලකට කිව්වනම් ගහකට කිව්වනම් කියලා කියනවනේ. ඒ නිසා අපි මේ ඒ ප්‍රතිචාරය ඕනේ. ඉතින් භූමිති කියනවා කියවා ඇවිල්ලා තියෙන එක නේ භූමිති දැන් බණක් කියන කොටත් ඒ ඒ කියන්න බෑ. ඒක නැත්තම් දෙක කිසි ඒක ඕනේ. පුළුවන් තැනදී ආ ඇත්තනේ ඕ කියන්නේ. ආ හරි පුදුමයි. වාට පුදුම මතකයක් තියෙනවා. ඔය කාරණේ ගැන දවසක් සාකච්ඡාවකදී මේ එක භාර්යාවක් ඉන්නවන කෙනෙක් කිව්වා මේ දැන් සම්පූර්ණ ඔය චෝදනාව කරන කියනවා කියනවා කියනවා බලාපොරොත්තු නැහැ ඉවරයක් නෑ මට අමාරු. ඒතරේ නෝන කියනවා මේ ඒ කාලේ නම් මම කිව්වේ නෑ. ඒ කාලේ හරියට සතුටු නමක් කතා කරනවා. මම කියන ඒවා ගෙනල්ලා තියෙන හරියට සතුටුයි. ඉතින් දැන් මොකද ප්‍රශ්නේ? අනවශ්‍යම දෙයක් කිසිම තේරුමක් නැති දෙයක් වුණත් අහගෙන ඉන්න වුණාම වෙනම එතකොට එක්කෝ එක්කෝ අපිට ඒකට සම්පූර්ණ අවධානය යොමු කළා මේ ශබ්ද භාවනාවක් වගේ කරන්න පුළුවන්. ඔව් ඒක පොදුනා මේ ශබ්ද භාවනාව හොඳට අහින්න පුළුවන්. ඒත් ඒකෙන් අපේ අවධානය වැඩෙනවා ඒකාග්‍රතාවය වැඩෙනවා. එහෙනම් කාලයක් නැස්තිනා වගේ තේරෙනවා. හැබැයි මේක නවත්තන්නත් බැහැ. නැත්නම් මේ තත් දෙනවා. ඊට වැඩි ප්‍රශ්න එනවා නම් ඒ වෙලාවේ භාගයක් අහන් ඉන්න ගමන් අපිට පුළුවන් අපිට වැදගත් කියලා හිතන දේක් ගැන කල්පනා කරන්න. ඔව් ඒක කුසලතාවයක්. දැන් මේ සම්පූර්ණයෙන් අවධානය කල්පනාවට ගෙනල්ලා නෙමෙයි. දෙන්නාම අහනවනේ මම කියපිට මතකද කියලා කියන්න බැරි වෙනවනේ ඊට පස්සේ. නැහැම නෙමෙයි ඒකත් භාගයට අහනවා. භාගයට අහන ගමන් දැන් තේරෙනවනේ මේ කිසි වැඩකුත් නෑ මගේ කාලෙත් නාස්තනේ ඊට වැඩි වැඩගත් දෙයක් මට කල්පනා කරන්න දෙන්න. ඒකෝට අපිට පුළුවන් ඒක ගැන සැහැණ අවධානයකින් ඒ අවශ්‍ය දේ ගැන හිතන එක මෙනෙහි කරන එක කරනවා. මේකටත් වරින් වර අවධානය ගේනවා. එතකොට දැනගත්තුම ආවයා මෙහෙම කිව්වා නේද කියලා අපිට මොන වචනයක් දෙකින් වචනයක් දෙකින් ඒක. එතකොට සතුටු වෙනවා. මම අහන් ඉඳලා තියෙනවා. මේ මේ ගමන එහෙම තමයි යන්නේ. මේකේ මේ පරිපූර්ණ අංග සම්පූර්ණ අපි හිතන විදිහටම එහෙම යන්න වෙන්නේ නැහැ. මේක අපි කැපකිරීමක් කරන්න ඕනේ, වක්‍රමශීලී වෙන්න ඕනේ, සානුකම්පිත වෙන්න ඕනේ. දැනට සුසු නොවන ඕන කියන්නේ ඒකයි. අර ඊයේ දේශනා කරපු දේවල් මම කියන විදිහටම අර හිතක් කියන්නේ නැත්නම් හිතක් කැමතුම් පදුස් පිළි ගොඩක් ඇවිල්ලා ඒකෙන් සෑපක්ත ඒකින් කරන දේ ඒකයි අන්තිම පරිණාමය ඒක. මේ විදිහට බලන්න ඉබලා බැලුවම හිතෙන් තව කෙනෙක් මොනවා කිව්වත් අපිට නැහැ ගන්න පුළුවන් පිටදේ මේ මොකද්ද වෙන්නේ? යාගේ ඉතලා යා කියලා දැනෙන්නේ නැහැ. ඉක්කොඩක් එක්ක වෙලා ඒ ඉක්කොඩ නිසා දේවල් තමයි ඉතින්. බින්දයක් එකට ගමන ඔබ නෙවෙයි වෙනසක් වෙන්නේ. මේ ඒ විදිහට බලන්න බලන්න පුළුවන් නම් අයියේ අපි හැදිට විදිහේ මේ ගොඩාක් වෙලාවට මොනවා කියවත කිව්වත් මේ අපි මේ ওই ශරීරයවත් ඔබ සම්බන්ධයක් නැහැ නේද? ඔය ආපු චේතනා ටිකක් ඔතන එකහු වෙනවා. ඒ චේතනාවල ක්‍රියාකාරීත්වයයි අපි රූපයෙන් දැක්කම නම් අපි ගොඩක් කරලා හිතන්න පුළුවන් අපි මේ රූපේ දැක්කා. මේ රූපේ කලින් දැක්කේ මේ විදිහට. මේ කහේ පොත් කියලා අඳුරගත්තා. ඒවට ටික දැන් දැන් ගන්නවා. අපි හිතේදී හිත හිතක් දක්නකොටත් ඒක ඒ විදිහටම වැඩි කලින් ආවේ නෑ. ඒ දැන් පැහැදිලි කරදී විදිහට හිතක් කියන්නේ ඒකමනේ. කලින් මේ කොල්ලේ මේක කොක්කයි කියනවා කිරි තියලා වගේ පිටට ටික කොක්කම් දැම්මගේ අර හිතවලට කලින් ආපු කොහෙන්වත් අපිට නැති ඉතින් ඒ ඒ ක්‍රියාදාමයම ඒක කෙසේද යොමු කරොත් ඒක මොනවා කිව්වත් එච්චරම ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් මේ. අනික ඒක අනුකම්පාවක් තිබුණා මේ ආපු මේ චිත්තයන් ඒ විදිහට එකම නැත්නම් එයා උමනේ වෙන කතා කරන්නේ සාධන ජීසි. මට පොඩි චිත්තයන් කීපයක් එක්ක විදින්න තමයි ඔය විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි ඇත්තම ඇත්ත. මේ සිතිවිල්ලක ඵලයක් තමයි අපේ ඒ නිසා එක පැත්තකින් සිතිවිල්ල ඵලයක් වෙනවා අපේ අපේ අතීතයේ හිතුව දේවල් සිතිවිලියට වර්තමානයේ ඊළඟට සිතිවිල්ල කියන දේ අපි කරනවා. ඒකට සිතිවිල්ල හේතුවක් වෙනවා අපි ඵලයක් වෙනවා. මේ දෙක මාරු වෙවි යනවා. පිටක අපි හේතුවක් කියලා අලුත් සිතිවිලි මවන ඒ මවන සිතිවිලි අනාගතයේ දවසක ඵලයක් කියලා අපේ අපිට එනවා. ආවහම ඒ කියන දේවල් අපි කරොත් ඉතින් ඒ සිදුවෙන හේතුවක් වෙනවා අපි ඵලයක් වෙනවා. ඒ අවසාන වශයෙන් මනුස්සයා කියන්නේ සිටිවිල්ලක ඵලයක්. ඇහැට පේන්නේ නැති සිටිවිල්ලක ඵලයක්. ඒ සිටිවිල්ලක් තමයි මිදීමරන්නේ. සිටිවිල්ලක් තමයි දන් දෙන්නේ. සිටිවිල්ලක් තමයි සිල් රකින්නේ. සිටිවිල්ලක් තමයි ගහගන්නේ, බැනගන්නේ, හොරකම් කරන්නේ, මංකොල්ල කරන්නේ. එතන තමයි චේතනාව කර්මී කියන්නේ. ක්‍රියාව නෙමෙයි චේතනාවයි කර්මය. දැන් ඔබ තමයි කොහොම ලස්සනට කිව්වා ඒ ඒ වෙලාවේ වෙන සිතිවිලි ටිකක් ආවනම් වෙන වැඩක් කරන්න. වෙන දෙයක් කියන්න. සාමාන්‍යයෙන් මිනිස්සයා පුහුණු වෙලා නැහැ සිතිවිල්ල විග්‍රහ කරගන්න. ඒ සිතිවිල්ලක් ආම ඒක විග්‍රහ කරගෙන මේ සිතිවිල්ල ක්‍රියාත්මක කරන්න ඕනද මේක ගැන කතා කරන්න ඕනේද නැත්නම් ඔය යන්න අරින්න ඕනේද එහෙම විග්‍රහ කරගන්න පුළුවන් නම් හිතේ හිතන දේවල් අපි කරන්නේ. ඒතර ක්‍රියාවේ වගකීම අපේ අතට ඉන්නේ සිතිවිල්ලට නෙමෙයි දැන් සිතිවිල්ලට යන්නේ. සිතිවිල්ල තමයි නටවන්නේ අපි. ඉතින් අපි කරන්නේ අපි අපි කාටරි බනින්නේ. හැබැයි සිතිවිල්ලනේ බන්නන්නේ. හැබැයි ගුටි කණ්ඩ වෙන්නේ ශරීරෙට. සිතිවිල්ලට ගහන්න බැන්නේ කාටවත් ගිහිල්ලා. එතකොට ශරීරය තමයි හිරේ දාන්නේ. හැබැයි සිතවිල්ලක් තමයි ඒ වරද කරේ. මේ සිතවිලි කරන කියන කියන දේවල් මේ මේ විපාකේ. මේ සිතවිල්ල විග්‍රහ කරගන්න විග්‍රහ කරගෙන මොනවා හිතනත් කමක් නැහැයි අවසාන තීරණය මගේ අතේ ඉඳන් සිහිය වුණ වෙන්නේ. ඉත සිහිය කියා මේ මේ සිතවිල්ල මෙහෙම කියන්නේ. ඕනෙද මේ වෙලාව මේකද දැන මෙතෙන්ද වෙලාව මේකද අවස්ථාව. ඔවුනම් ඒක ඕකේ කරනවා එහෙම නැත්නම් යන්නේ නැහැ. එතකොට මේම කරන්න ප්‍රතිශතයේ 100ට 90කටත් වැඩිය නිෂ්පල සිටිවිලි. ඒ කියන්නේ මේ වෙලාවට අවශ්‍ය නැහැ. එතෙන්ට ඕනේ. ඒ කෙනාට වැඩක් නැහැ. ඒවා යන්න අරින්න පුළුවන්. ඒතර ඉතිරි වෙන්නේ බොහොම ටිකයි. බොහොම ටිකයි. කතාව කෙටි වෙනවා. අවශ්‍ය දේ කියනවා. අවශ්‍ය දේ කෙරෙනවා. අපේ පැත්තේ. හැබැයි එහෙම අවබෝධයක් අනිත් කෙනාට නැත්නම් එයා සිතිවිල්ලේ ඵලයක්. ඒතර බලන්න ඇත්ත මෙයාට දැන් මේක හිතුණා. ඉතුරු හිඳයි කියන්නේ. වෙන එකක් හිතනවා නම් වෙන එකක් කියන්නේ. වෙන එකක් හිතනවා නම් වෙන දෙයක් කරන්නේ. සිතිවිලි විසින් නටවන රූපද මේ තමයි භයානකම දේ සිතිවිලි විසින් නටවන රූපද නොපෙනෙන සිතිවිලි පිරිසක් ඔව් සිතිවිලි වෙනස් කරන්නේ අපි වෙනස් කරනවා පාලනයවා ඒ හොඳ ඉන්ඩස්ට්‍රීස් ඒ තැනකට එන්නානේ හදාගන්න කොහොමද ඔය ඒක තමයි දැන් ඒ අර එහෙම අපි හඳුනාගත්ත කුසල සිත් නැවත නැවත හිතන්න ඕනේ. ඒ සිත් නැවත නැවත පහල කරගන්න ඕනේ. ඒ හොඳ සිත් හොඳ සිතිවිලි. ඒව ගැන කතා කරන්න ඕනේ. ඒව ගැන කතා කරන්නේකට අරුම්කම් දෙන මේ සිතිවිලි ක්‍රියාත්මක කරන අයගෙන් ආදර්ශ ගන්න ඕනේ. මේ සිතිවිලි වල තියෙන වටිනාකම අපි අවබෝධ කරගන්න ඕනේ. එහෙම තමයි ඒ පැල කරගන්න ඕනේ. දැන් මේ මේක පැල කරගන්න එපා. සිතිවිල්ලක් කියන්නේ බීජයක්. එතකොට ඒවා ඔය ගුලගේ හමනවා බීජ. අපි දන්නේ අපි මොනවද පැල කරගන්නේ කියලා. ඔය අපි මොනවාරි පැල කරන බීජයකින් හඳුනාගන්න බෑනේ. බීජයකින් මොකද්ද ඒකේ අනාගත අත්සන්න මොකද්ද කියලා හඳුනාගන්න විශේෂ දැනීමක් තියෙන්න ඕනේ. විශේෂඥ නෝනක් තියෙන්න ඕනේ. ඉතින් එහෙම නැති කෙනා මේ එන එක පැල කරනවා. එතකොට මේ පැලේට දාන්න ඕනේ විශේෂ පොර තියෙනවා. පොර දාන්න කාලය තියෙනවා. ඉතින් අපි ඒව දන්නේ අපි මේ එතකොට වැඩිපුර වෙන්නේ වල් අනවශ්‍ය දේ කටු මේ වෙනුවට නෑ මේක හොඳයි මේක මම පෙර කරගන්නවා මෙයා හරීම කාරුණික මටත් එහෙම වෙන්න පුළුවන් නම් ඉතින් එහෙම වෙන්නේ කොහොමද කාරුණික සිටිවිලි නිසා ඉතින් මම ඒව මගේ හිතේ පෙර කරගන්නවා හදවතේ පෙර කරගෙන ඒකට හැමදේම වෙලාවක් අරගෙන ඒක වවා ගන්න වඩා ගන්න උත්සාහ කරනවා මගේ ක්‍රියාවලින් මම කරුණාව වුණු වෙනවා ඒත් එහෙම අපිට පුළුවන් වැඩ පිළිවෙලක් ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න. එහෙම තමයි මේ ගමන යන්න ඕනේ. ඔහි අපි ඔහි පැන කරගත්තොත් ඒක නිකම්ම නිකම් අතු අකුලක් වෙන්නේ. එක කාන්තාරයක්. දැන් අපි ඔතියා වෙනිශ්චය කරන හැටි බැලුවොත් හොඳ එකක් පාලුණා අපිට වෙන්නත් හොඳ නැති කාරණා අපිට බේර කරගන්න දැක්කොත් ඒක හොඳ වෙනවා අපිට වෙන්නේ. ඔය එක එතෙන් අපි වරදක් කරනවා. ඒ කියන්නේ සිතිවිල්ල කියන්නේ අපි නෙමෙයි සිතිවිල්ලේ හොඳකුත් නරකුත් නෑ. ඒකේ ක්‍රියාවෙන හොඳ නරක තියෙන අපේ සිතිවිල්ලට මොකද කරන්නේ කියන එක. දැන් තරහකාව කියන්නේ තරහකාවම ඒකෙන් අපි බනිනවා නම් අන්න අකුසල ක්‍රියාවක්. අකුසල වචී කර්ම. ගහනවා නම් අකුසල කාය කර්ම. තරහෙන් අපි හිතේ දිනනවා නම් අකුසල මනෝ කර්ම. හැබැයි ඒකක්වත් කරේ නෑ තරහක් ආවහම මේ ඔක්කොම කරන් දැන් කවුරු හරි උදව්වක් ඉල්ලගෙන එනවා. හැබැයි අපිට අපි මොකක් කරේ එතකොට අපිත් එක තරහයි. දැන් උදව්වක් ඉල්ලනහම අපිට තරහ වෙන්න මේක කරන්නේ නැහැ කියලා ඉන්න පුළුවන්. මම ඒක තරහයි මට මේ මේව කරලා තියෙනවා. දැන් මගෙන් උදව් බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනකොට දැන් මේ තරහම අපිට මේ තරහ දිහා බලලා මේ තරහටම යට වෙනවා. දැන් තරහ ඇවිල්ලා තියෙනවා. යට වෙන්නට යට වෙන්න පුළුවන්. යට වෙලා මේ උපකාරය නොකර ඉන්න පුළුවන්. මේ ආන උදව්ව නොදී ඉන්න පුළුවන්. එහෙම කරනවද? එහෙම නැත්නම් තරහට යට නොවි තරහ පැත්තකින් තියන තරහ තියෙනවා හිතේ තරහ පැත්තකින් තියලා අවශ්‍යතාවය බලලා උදව්වක් කරනවා. ඉතින් ඒක කරන්න පුළුවන්. ඒතර ක්‍රියාව තමයි හොඳ නරක තීරණය වෙන්නේ. අපි ඒ සිතිවිල්ලෙන් මොකද කරන්නේ කියන එක. දැන් සිතිවිල්ලට බනින්න එපා. විනිශ්චය කළා ඒකට බනින්න එපා. ඒ සිතිවිල්ල අල්ලගෙන මම මොකද කරන්නේ? මට හොඳ දෙයක් කරන්න පුළුවන් නරක දෙයක් කරන්න පුළුවන්. ඒක මගේ අතේ තියෙන මගේ අතට ගත්තේ නැත්නම් තමයි සිතිවිල්ලට අපි නටවන්න පුළුවන්. ඒ නිසා තමයි අවසාන සිත ගැන අපිට ලොකු බයක් තියෙන අවස්ථුති සිත ගැන. මොකක් මතක් වේද අන්තිමට මේක මොන කොහේ වැඩසටහනක් කළත් අහන අනිවාර්යෙන් අහන ප්‍රශ්නයක්. කිසිම සම්බන්ධයක් නැහැ කියන දෙයට වැඩසටහනේ මාතෘකාවට. හැබැයි එක්කෙනෙක් හරි අහනවා ඒ ප්‍රශ්නේ අන්තිම සිතේ මොකද වෙන්නේ? කොච්චර හොඳ දේවල් කරා නරක එක නරක එකක් මතක් වෙන්න පුළුවන්. ඒකට මොකද කරන්නේ? එතකොට දැනන්න දෙයක් තියෙනවා. ඒ මතක් වෙලිම මතක් වීමක් විතරයි. එතකොට අපිට ඒ සිදුවීම දිහා අලුත් විදිහකට බලන්න පුළුවන් මතක් වුණාම. දැන් සිතිවිල්ලට ඉඩ දෙන්න එපා. තමන්ව තමන් කරන්නේ මොකක්ද කියලා තීරණය කරන්න ඒක තමන් අතර ගන්න. කෙනෙකුට බැන්න තමන් බැන්න කියන දවසේ ජෝක මතක් වෙනවා. මතක් වුණාම අපිට ඕනනම් ආය ආය අකුසල කරගන්න පුළුවන්. එක්කෝ මම දැන් මදි කියලා අකුසල කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අයියෝ පසුතැවිලා අකුසලයක් කරගන්න පුළුවන්. අයියෝ අපරාධෙ මම දැන්නේ. මම කොච්චර පවක් කරගත්තද? කී කී පසුතැවෙන්න පුළුවන්. ඒකට ඒකත් පවක්. අකුසලය. මේ දෙකම අකුසල. හැබැයි දෙකම වෙනුවට අපිට පුළුවන් ආව ඒක අතීතය. ඒක වෙලා ඉවරයිනේ. දැන් මම කාටවත් බනින්නේ මේ වෙලාවේ. කියලා වර්තමානයේ ඉන්න පුළුවන්. ඒ මෛත්‍රිය කරුණාව ඔක්කොමත් එක වර්තමානයේ ඉන්නවා. අර මතක් වීම උදව්වක් වෙනවා අපිට වර්තමානයේ ඉන්න වර්තමානයේ තේරුම් ගන්න. එහෙම නැත්නම් අපිට මේ මතක් වුණාම ඇයි එහෙම මං කරේ? ඇයි එහෙම වෙන්නේ මං එදා? මට ඊට වැඩිය වෙන විකල්පයක් තිබුණේ නැද්ද එදා කරන්න? වෙන වචන තිබුණේ නැද්ද කියන්න? ඔන්න අපිට හොයලා බලන්න පුළුවන්. ඒ සිද්ධිය උනේ මොකක් නිසාද? එතකොට අපිට පේනවා මං ආවේගශීලී වුණා, මං හරියට හුම්කන් දුන්නේ නැහැ, හිතුවේ නැහැ. ඒක තමයි වැරැද්ද. ඒ අවබෝධය අරගෙන එනයි ඊට පස්සේ එහෙම අවස්ථාවක මම ඊට වැඩි ඉවසිල්ලෙන් යොමුකම් දෙනවා. හදිසි තීරණ වලට යන්නේ හිතෙන හිතෙන එක කියන්නේ. එතකොට අර මතක් වීම අපි උදව්වක් කරගත්තා අපිව වෙනස් කරගන්න. අලුත් කෙනෙක් වෙන්න. ඒ නිසා මොකද්ද මතක් වෙන්නේ කියන එක නෙමෙයි වැදගත්. ඒකට බය වෙන්න එපා. අපි සිහියෙන් ඉන්නවා නම් ඒක සම්පූර්ණ පරිපාලනය අපේ අතට ගන්න පුළුවන් කලමනාකරණය. සිතිවිල්ලට නෑ බලයක් හිටිනවා. හොඳ හොඳ දෙයක්, අතීත හොඳ දෙයක්, අතීත නරක දෙයක් මොනවා මතක් වුණත් ඒක අපිට හොඳට ඇත්තට හරවා ගන්න පුළුවන්. ඒ නිසා වැදගත්ම කාරණේ සිහියෙන් සිටීම කියන එක අවබෝධ වෙනවා. ඒකට සිහියෙන් සිටීම කියන එක නැති නිසා මේ සියල්ල සිද්ධ වෙන්නේ. ඒකට භාවනාව උපකාරී කොහොමද ඉතින් භාවනාව කියන එකේ මූලිකම අර්ථය තමයි සිහිය වැඩි වීම කියන එක. සිහිය වඩන්නේ නැති භාවනාවක් නෑ බෞද්ධ භාවනා ක්‍රමය. එතන සිහියට තමයි භාවනාවේ මුල් තැන දෙන්නේ. පරිමුඛං සතින් සිහියට තමයි ප්‍රමුඛ ස්ථානය දෙන්නේ. මුල් තැන දෙන්නේ. සිහිය තමයි ඉස්සරහට ගේන්නේ භාවනාව. සිහිය තමයි පෙරටු කරගන්නේ. සිහිය කියන එකට අද ලෝකේ ලොකු තැනක් තියෙනවා මයින්ඩ්ෆුල්නස් කියලා හරියට කතා කරනවා මයින්ඩ්ෆුල් ටීචර්ස්ලා ඉන්නවා කෝච්චර්ස්ලා ඉන්නවා ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ඉන්නවා හරියට ඒක හොඳයි ඒක ඇත්තට ලොකු තැන සිහියට අද ලෝකෙ ලැබිලා තියෙනවා මේක අලුත්ම සවා ගැනීමක් විදිහට හරි ආගම්බරෙන් සමහර කෙනා අපේ මේ මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් කරනවා ඒක උගන්වනවා ඇත්තද කියලා තියෙනවා ඉතින් බුදුහාමුදුරන්ගේ පළවෙනිම දේශනාවේ සිහිය ගැන කියන්නේ සම්මා සතිය ගැන ධම්මචක්ක සූත්‍රය. ඒක කිව්වහම අර ගොල්ලන්ට දරා ගන්න. ඒ කියන්නේ එහෙම එකක් අදා ගන්න බෑ. මේ බුදුහාමුදුරෝ අන්තිමට වගේ කිව්වන් කිව්වනම් ඔන්න ඒක විශ්වාස කරයි. ඈ ඉඳලා ඉඳලා ඉඳලා මෙන්න මොකක්වත් හරි ගියේ නැති තැන මෙහෙම සීය කියලා එකක් තියෙනවා. දැන් දැන් මේක පළවෙනිම දේශනාවේ බුද්ධත්වයටපත් වෙන මුල්ම දේශනාවේ කිව්වා සීය ගැන. සම්මා සති ගැන. වෙන පාරක් නෑ. ඒක තමයි තියෙන එකම පාර කියලා නේ. ඒකයන මාර්ගය කිව්වේ. දහමිනම් කියන්නේ හැම විටම සිහියෙන් ඉන්න. සදා සතෝ හැම විටම සිහියෙන් ඉන්න පුහුණු වෙන්න. ඒකට පුහුණු ඕනේ. දැන් භාවනාවේදී අපි ඒ පුහුණුව තමයි ලබන්නේ ඉඳගෙන පුහුණු වෙනවා ඉඳගෙන ඉන්නකොට අපි ඇහෙන දේවල් ගැන සිහිය ඇති කරගන්නවා මතක් වෙන දේ ගැන සිහිය කරගන්නවා සිහිය කියන්නේ දැනගන්නවා ඒක තමයි සිහියේ මුල්ම කාර්යභාරය සිදුවන්නේ කුමක්ද එය සිදුවන ආකාරයටම දැනගන්නවා ඒක ලස්සන කරලා සුදු උණු ගාලා නෙමෙයි එය ඒ විදිහට දැනගන්නවා මේ සත්‍යයක් ඇහෙනකොට සත්‍යයක් අහනවා කියලා දැනගන්න. ඒක කුරුල්ලෙක් කියලා හිතුණොත් කුරුල්ලෙක් කියලා හිතුණා කියලා දැනගන්න. ඒ සත්‍යය ඇවිල්ලා අපිට කියන්නේ නැහැ මම කුරුල්ලෙක් මම කුරුල්ලෙක් කියලා. ඒක අපේ හිතේන සිතිවිල්ලක්. ඒකට අපි අඳුනගන්නවා මේක සත්‍යය. ඒ සත්‍යය කුරුල්ලෙක් කියන සිතිවිල්ලක් ආව. ඒක අඳුනගන්න. රිදෙනවා කියලා අඳුනගන්න. වේදනයි කියලා. ඉරියව් වෙනස් කරන්න ඕනි කියලා සිතවිල්ලක් එනවා ඒක හඳුනා ගන්නවා. මේ සිදුවෙන්නේ ආස්වාසයක් ඒක හඳුනා ගන්නවා. මේක ප්‍රස්වාසයක් හඳුනා ගන්නවා. ඒක වාඩි වෙලා ඉන්නකොට අපි ওই කාරණා දෙක තුන සිදුවෙන වෙලාවේ සිදුවෙන ආකාරයටම හඳුනා ගන්න දැනගන්න උත්සාහයක් ගන්නවා. ඊළඟට අපි සක්මන් කරනකොට ටිකක් වෙනස්. දැන් වාඩි වෙනකොට මොනවත් කරන්නේ නැහැ. සිදුවෙන දේ විතරයි දැනගන්නේ. ඒ සක්මන් භාවනාවේ අපි ඇවිදිනවා. අපි ක්‍රියාවක් කරනවා. ක්‍රියාවක් කරන ගමන් කරන බව දැනගන්නවා. ඒක ඊට වැඩිය තව පියවරක් එහා ගිහිල්ලා. වාඩි වෙලා ඉන්නකොට කිසිවක් නොකර සිදුවෙන දේ දැනගන්නවා. සක්මනේදී ක්‍රියාවක් කරමින් කරන බව දැනගන්නවා. හැබැයි එතකොට ඊට අදාළ නැති තව දේවල් අපිට පේනවා එනවා ඒවත් දැනගන්න. මේ පෙවුනහම පෙවුනා කියලා දන්නවා. කොටයක් වුණා, දොරක් වුණා ඒක දන්නවා. හැබැයි ඒකට මුල් තැන දෙන්නේ අපෝපේ ඇවිදීමට එනවා. ඇවිදීම පිළිබඳ සීන. ඊළඟ අපි ආහාර ගන්නකොට පුරුදු වෙනවා. ඒක ගැන සීයෙන් ඉන්න. ඒ කරන දේ ගැන, හිතෙන දේ ගැන, රස ගැන සීයෙන් ඉන්න. ක්‍රියා භාවනාවේ කරන වැඩක් කරගෙන ඒක සිහියෙන් ඉන්න. ඒතර මේක තමයි භාවනාවෙන් අපි ලබන පුහුණුව. මේ සියල්ලේ අවසානයේට එන්නේ සිතිවිල්ල දැන ගැනීම තමයි. ඔය ඔක්කොම කරන්නේ එතෙන්ට එන්නේ. කියන්නේ හරියට ඇවිදින්න, වැටෙන්නේ නැතුව ඇවිදින්න, හැප්පෙන්නේ නැතුව ඇවිදින්න, කාගේවත් ඇඟේ වදින්නේ නැතුව ඇවිදින්න. ඒව නෙමේ සක්මන් භාවනාවේ ප්‍රතිඵලය. බලාපොරොත්තු ඒවත් අතුරුඵල ඒ දියුණු කරගන්න සියුම් කරගන්න සිහිය අපි ගේනවා සිතවිල්ල දකින්න ඔය සිතවිල්ල දකින්න සියුම් සිහියක් ඕන ඉතින් අපි පටන් ගන්නවා රළු දැනකින් කායනුපස්සනාවෙන් ශරීරය බොහොම රළුයි ගොරෝසුයි වේහෙන්න තියෙනවා අහු වෙනවා උස මහතයි ඉතින් එයාගෙන් පටන් ගන්න ඒක ලේසි ඊළඟට යනවා වේදනාවලට ඒක ඊට වැඩිය සියුම්. හැබැයි වැටෙනවා මේක රිදෙනවා මේක සැහැල්ලුයි. පාවෙනවා වගේ හරි සනීපයි කකියනවා ඒව අඳුනා ගන්න. එහෙම සියුම් වුණාට පස්සේ තමයි සිතිවිල්ලට එන්නේ චිත්තානුපස්සනාවට. එතකොට මේ මොන සිතිවිල්ලක්ද මේක? රාගී සිතිවිල්ල. මේක කලබල වුණු සිතිවිල්ලක්. ඒව අඳුනා ගන්න. මේක විරාගී සිතිවිල්ලක්. ඒ සිතිවිල්ල හඳුනගන්න. ඒ හඳුනගන්න සියුම් සිහියක් ඕන. ඒ නිසා චිත්තානුපස්සනාව ඔය විදිහට මුලින්ම එකපාරටම දෙන්නේ කලාතුරකින්. නොදෙන්නෙම නෑ හැබැයි ඊට කලින් එහෙම කරන්න පුළුවන් සියුම් සිහියක් තියෙනවා. එහෙම නැත්නම් චිත්තානුපස්සනාවෙන් සිය සියුම් කරගන්න පුළුවන් වගේ විශ්වාසයක් තියෙනවා නම් ඒත් පුළුවන්. එහෙම නැත්නම් අර කායපස්සනායෙන් පටන් ගන්නේ භාවනා ක්‍රම ප්‍රගුණ කරගෙන ඉරියාපත භාවනාව ඉරියව් පිළිබඳ සිහිය හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා හිටිනකොට ඇවිදින. ඊළඟ කරන කියන දේවල් ගතේ තිතේ නිසින්නේ සත්‍යේ జాగරිතේ භාසිතේ තුම්හි භාවේ සම්පජානකාරී හෝති හිටගෙන ඉන්නකොට ඇවිදිනකොට වාඩිලා ඉන්නකොට කතා කරනකොට නිශ්ශබ්දව ඉන්නකොට කනකොට බොනකොට ඇඳුම් අඳිනකොට ගලවනකොට ඉස්සරහට යනකොට පිටිපස්සට යනකොට වැසිකිලි යනකොට කැසිකිලි යනකොට අතපය නමනකොට දිගාරිනකොට මේ හැම වෙලාවකම සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හොති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී ඒක මොනවත්ම ඉතිරි කරන්නේ මෙන්න මේ ටික නම් සීයෙන් නොකලට කමක් නැහැ කියලා ජීවිතේ. හැම දෙයක්ම වැසිකිලි වැසිකිලි යන එකේ පටන් මේ අඳුමක් අඳින එක, ගලවන එක, ඉදිරියට යන එක, ආපස්සට එන එක, මේ අතක් නමන දිගාරින එක. එහෙම පුහුණු වෙන්න. ඒකට ඒ පුහුණුව එච්චරට සියුම් සහ වේගවත් සිහියක් තිබුණොත් තමයි සිතිවිල්ල දකින්න පුළුවන්. මොකද සිතිවිල්ල ඒකෙන් ඇවිත් ඇවිත් යනවා. මේ තම අපිට තියෙන එකම පිට සරණ සහ ගැළවීම. සිහිය කියලා ස්වභාවයක් නැත්තම් අපිට ගැළවීමක් නැහැ. ගැළවීමක් ඇත්තේ නැහැ. බන්ධනාගාරවල ගියාම ඒ රැඳවියන් බන්ධනාගාර කියනවත් නැන්ද නිශෝධනාගාර වලට ගියාම මේ රැඳවියන් එක කතා කරනකොට ඒ අයට මේ භාවනාව කියලා දෙනකොට මුලින් කැමති නෑ. හරි විරෝධයක්. මට මතකයි මුලින් 80 87 යටේ වගේ මුලින්ම ගියාම මේ ඒ මා විශාල පිරිසක් ඇවිල්ලා ඒ බන්ධනාගාර අධිකාරීතුමාගේ නියෝගෙට දැන් චේතනා මාව දුන්නා දීලා දැන් භාවනාව මෛත්‍රී භාවනාව කරන කියනකොටම අර එළියේ ඉන්න උන්ට නම් මෛත්‍රී කරන්න කියන්නේ කාටද? මොනින්ද තමයි අපි ඇතුලේ ඉන්නේ. ඉතින් අපි ඇතුලේ කරන එළියේ ඉන්න උන්ට මෛත්‍රී කරන්න කියන්නේ. මොකද නෑ නෑ මම එහෙම එකක් බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි අපිට මෛත්‍රී කරමු. ඒ අයට ඕනේ එහෙම එහෙම මෛත්‍රිය ගැන කිව්වා. ඉතින් එතකොට එතන හිටිය තරුණයෙක් එයා කියනවා මෙයා වරදක් නොකල නොකර මේ තරහය බොරු සාක්ෂි දීලා හිරේට ඉන්නේ අවුරුදු 6ක් හිරේ ඉන්න වෙනවා දැන් කිව්වොම තරුණ කෙනෙක් ඉතින් හොඳම වයස හිරේ ඉන්න වෙන නොකල වැරද්ද මට හරි තරහයි හරි කේන්ති කියලා වෛර කරනවා මම අපරාධ මගේ ජීවිතේ කාලා දැම්ම මේ මිනිස්සුට ඊළඟට තව කෙනෙක්ගේ පළවෙනි වතාවනේ ඊට පස්සේ ගිය වෙලාවක තව කෙනෙක් මෙයා එක දවස් තුනක නේවාසික වැඩසටහනකදී ගහම ඒ බන්ධනාගාරයක මේ ඒ එතුමා පළවෙනි දවසේ ඔය මොනවා කිව්වත් ඔය මොනවා කිව්වත් මෛත්‍රී කරන්න කියලා මොනවා කිව්වත් එක දවසකට හරි එළියට යන්න පුළුවන් වුණොත් මට විරුද්ධව සාක්ෂි දෙන්න මිනිහෙක් කරන්න කියලා එක දවසකට මට මේකෙන් කොහොම හරි යන්න පුළුවන් වුණොත් සාක්ෂි දීපු මිනිහ මරනවා. මම යන ඇයි තියෙන්නේ සාක්ෂි දීපු එකේ වරද මොකද ගලත්තක් කරේ නැද්ද කියලා. නෑ මම මිනිහෙම හැබැයි ඌ විතරයි දැක්කේ. ඌ විතරයි දැක්කේ. ඉතින් ඒක එයා කිව්වේ නැත්තම් මං ඉරේ නෑ නේද? ඒක දැන් කලින් දැසේ ආකි ඔක්කොම ඉස්සරහ මෙයා මේක කිව්වා අයියේ. ලොකු නිකන් අපි මේ විරත්යක් වගේ අයින් කිව්වා. ඉතින් ඊට පස්සේ තියෙන දවස් තුන ඉවර වෙනකොට එයා වේදිකාවට ඇවිල්ලා කියනවා මේ මම එදා මෙහෙම කිව්වනේ. හැබැයි මම අද දෙයාගේ භාෂාවෙන් කියන්නේ මම අද මගේ දෙය වලින් අස්තන් කරලා කියනවා මම එයාට වෛර කරන්නේ නැහැ කියලා. එයාට කිසිම හිංසාවක් කරන්න මට දැන් ඕනේ නැහැ කියලා මගේ ලේ වලින් මේ ඉතින් ඒගොල්ලන් විපාසනේ මගේ ලේ වලින් මම ලියලා අත්පන් කළා සාපේක්ෂ වෙනවා. ඒකට අර තරුණයා තරුණයාට යාට මම කිව්වා මේ පුතේ තමයිත්‍රි භාවනා කරන්න පුතරමයිත්‍රි කරගෙන ඉන්න ඒ අයිතුනි පුතරමයිත්‍රි කරන්න කියලා ඊළඟ මාස තුනකින් විතර ගියාම ඒ පුතා හරියම මූල වෙනස් වෙනවා හරි ලක්ෂණයි. එයා ඉන්දියලා කියනවා මම ලොකු පිනකට මං හිරේට ආවේ. මම එළියේ හිටියනම් කවදාවත් භාවනා කරන්න කෙනෙක් නෙමෙයි. මේවට එන කිසිකුත් නෙමෙයි. මට පුදුම සැනසෙල්ලක් මේ භාවනාවෙන් ලැබෙන්නේ. පුදුම සැනසෙල්ල. ඉතින් මට දැන් ඉතුරු අවුරුදු 10 10ක් ඉඳන් මාස ගණන් ගිහිල්ලා දැන් තව ගොඩක් ඉන්න ඕනේ. මට දැන් කරන්න දෙයක් තියෙනවා. හරිය සතුටින් මේ අවුරුදු 10 මම මේ ඉන්නේ. දැන් ඒ අතර සමහර අය කියනවා මේ මේ 100 ගැන කිව්වහම මේකේ තියෙන වටිනාකම ওই ටික ඔක්කොම කිව්වහම කියන්නේ ඇයි මේක අපිට කලින් කිව්වේ නැත්තේ මේ දෙන්න කලින් ඔක් කියන්නේ එහෙම දැනගෙන හිටියනම් ඒ අය කියන එහෙම හිතන කියන්නේ සිතිවිල්ලක් එනකොට ඒක හඳුනාගෙන විග්‍රහ කරගෙන අනවශ්‍ය එකක් අතාරින්න ඒ ඒකනේ සිහියෙන් කරන්නේ ඒක දැනගෙන හිටියානගේ සිතුවිල්ලක් ඇවිත් යන්නේ යන්නේ තප්පරයක් විතරනේ. ඒ තප්පරේ සිහියෙන් ඉන්න බැරි වෙච්ච නිසා තමයි අපි මේ අවුරුදු 5ක් 10ක් 20ක් ජීවිත කාලෙම දුක් වෙන්නේ. දෙක ඇත්ත. මේ අවුරුදු 30ක් 40ක් කරපු ගණන්ද නෙමෙයි නේ. එක එක තප්පරයක ආපු සිතුවිල්ලක් විග්‍රහ කරගන්න බැරුව ක්‍රියාත්මක කිරීමේ විපාකයට අවුරුදු ගාණක් තමයි ජීවිතාන්තය දක්වා මිරේ ඉන්නේ. ඉතින් අය ඒකට දුක් වෙනවා මේ සිහිය. ගැන අපි කලින් දැනගත්තේ නැත්තේ කියලා. ඒ අපි ඒ අතින් කොපමණ හසුරුවන්නද කියන එක පේනවා. කොච්චර වටිනා දහමක්ද නිධානයක්ද ස්වීප් එකක්ද ලොතරැයියක්ද අපිට මේ ලැබිලා තියෙන්නේ ලැබිලා තියෙන්නේ හැමෝටම මේ ස්වීප් එක ලැබෙන්නේ බොහොම ටික දෙනෙක්ට ඉතින් ඒ අතින් අපි හරියම දුර්ලභ දුර්ලභ අවස්ථාවක් ලබාගෙන තියෙන්නේ ඒ ගැන අපි සතුටුයි අපිට සතුට වෙන්න පුළුවන් සතුට වෙන්න ඕනේ ඒ සතුට උදව් වෙනවා මේ ගමන නොනැවතී ඉදිරියට යන්න. ඒක අපේ අතේ තියෙන එක භාවනා මධ්‍යස්ථානික පොය දවසක එහෙම තැනකට වෙලාවකට බාර දෙන්න බෑ. ඒ අපි කොහේ හිටියත් කවදා සිහියෙන් ඉන්න, සිතිවිලි දකින්න, මෛත්‍රී සාගත වෙන්න, නොරිදවා ජීවත් වෙන්න උත්සාහ කරන්නට ඕනේ. එතන තමයි අපේ සැනසෙල්ලයි ගැළවිල්ලයි දෙකම තියෙන්නේ.